ඒ සියලු දෙනාටම තෙරුවන් සරණයි අපි තවත් ධර්ම ප්‍රශ්න විචාරාත්මක වට පිළිවෙල නැත්නම් ධර්ම සාකච්ඡාවක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි පුරුදු පරිදි ඉල්ලා සිටමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට ඉස්සෙල්ලා ගරුතර ස්වාමීන් වහන්ස සක්මන් භාවනාවේදී ඔබ වහන්සේ දෙසූ පරිදි ශරීරයෙන් මනස පැත්තකටගෙන සක්මන දිහා බැලීමට අපහසුය. නමුත් ටික වේලාවක් සක්මන් කර නැවතී දෙනත පියාගත් කල මා සක්මන් කරන අයුරු දැකීමට පුළුවන්. මෙය යම්කිසි ප්‍රගුණ කිරීමක්ද? තෙරුවන් සරණයි. මේකෙන් වැරදි ආකල්පකින් පටන් අරන් තියෙන්නේ මොනම දෙයක් හරි බලන්න යනවා කියලා කියන්නේ විපස්සනාව නෙවෙයි. මෙහෙම කරගෙන යනකොට පේන්ට් ඉඩ තියෙනවා කියන වචනේ වරදවා ගන්නවා බලන්න ඕනේ කියලා. ඉතින් ඊට පස්සේ මොනා ඉස්සරහට වතර දාලා කලත් ඉස්සරහට දාගත්තා. ඉතින් පටලවා ගන්නවා. විපස්සනායේ තියෙන පේන දේ බලන එක විතරයි. ඉතින් අර ඒ උනන්දුවක් ඇති ගන්න මෙහෙම යන්න මෙහෙම පේන්න ඉඩ තියෙනවා කියලා කියපො ගමන් වැඩ ඔක්කොම නැතර කරලා ඒක බලන්න පටන් ගන්නවා. ඒක නිසා භාවනා පිළිබඳ මොනම හරි හින්ට් එකක් දෙන්න හරි බයයි. දීපු ගමන් ඔක්කොම භාවනා කෘතිම කරගන්න. කරලෙවල සාමාන්‍ය කරන එකත් අවුල් කරගෙන ඊට පස්සේ නඩු ඊට පස්සේ වන්දි මුදල් ඉල්ලීම් নানা ආකාර ප්‍රශ්න නිසා කරුණා කරලා යමක් කියනොත් හොඳට අහගන්න මේක පේන දෙයක්ද මේක බලන දෙයක්ද කියලා. එහෙම නැත්නම් මෙන්න මේ අන්තයට මෙන්න මේක මානසිකාරය යොදන්න මේක බලන්න කියලා භාවනාදී කියන්නේ තියෙනවා කමටහන් සුද්ධ කරනකොට. මේ මේ දේවල් පේන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක තේරුම් ගන්න නැතුව පේන්න ඕන දේ බලන්න ගියොත් බලන්න ඕන දේ පේන්න උත්සාහ කරුවොත් ඉතින් ඒ කියන්නේ අර සකර්මක අකර්මක ભેදය එහෙම නැත්නම් ඇක්ටිව් වොයිස් පොසිටිව් වොයිස් දන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මෙහෙම කිව්වාමයි කියලා ඇත්තම හිතට ඇහෙන්නේත් එයාට එහෙම තමයි. ඊට පස්සේ ඉතින් ටිකටම අර putting the cart before the horse කතාව යනවා. ඒ නිසා භාවනා කරනකොට භාවනා හරිනම් අනායාසයෙන් භාවනා වෙනවනම් පේන්න ඉඩ තියෙනවා. සමහරලාට තමම සක්මන් කරන දිහා ඒක බලන්න කවදාවත් බෑ. බලන්න ගියොත් වෙන්නේ ස්වභාවිකයෙන් පේන එකත් අවුල් කරගන්නවා නැති කරගන්නවා. ඒක නිසා ඒ සාමාන්‍ය විදිහට කරගෙන යන්න කරගෙන යන්න එහෙම පේනවනම් හොඳයි නැත්නම් ඒත් හොඳයි. ගරු ස්වාමීන් වහන්ස ප්‍රශ්නේ කොටස් දෙකක් තියෙනවා. පළවෙනි කොටස පරයන්කේ යෙදී සිටින විටදී කිසිත් නොදැනෙන තත්වයකට පත් වෙද්දී ශරීරයේ ඉදිරියට නැමෙන බව නිතර පෙනී යයි. මේ සිදුවන්නේ ඇයි? බිත්තියට හේතු වීමක් මෙයට බලපාන්නේ දැයි දැන ගැනීමට කැමැත්තෙමි. කරුණාවෙන් පහදා දෙන්න. මේ පළවෙනි කොටසට උත්තර දෙන්න තියෙන්නේ අපි කය පාවිච්චි කරන මේක මම මේක මගේ මේක මගේ ආත්මය කරන නිසා අපි කියනවා කයට හිඳගෙන හිටපන් කියලා. නමුත් භාවනා කරනකොට කය ඉඳගෙන හිටියට බෙල්ල කඩා වැටෙනවා, නලියන්න පටන් ගන්නවා, පැද්දෙන්න පටන් ගන්නවා, උණු වෙනවා, රත් වෙනවා, කම්පන චංචල වෙනවා. ඉතින් ඒ ස්වභාවික සිදුවෙන හැම දෙයක්ම අර මම මාගේ ආත්මයේ තියෙන එකනට නිත්‍ය සංඥාව තියෙන කරපෙන්නේ අභියෝගයක්, නින්දාවක්, එහෙම නැත්නම් ඉච්ඡාබංගත්වයක්, හීන මානසිකත්වයක් වේ. ඉතින් ඒ නිසා එයා හැම වෙලාවෙම භාවනාගෙන හැම ප්‍රතිඵලයකටම ඡන්ද මේ විරදේ ප්‍රකාශ කරනවා. එතෙන් භාවනාගෙන ප්‍රතිඵල කිසි දෙයකට වෙන්න දෙන්නේ නැහැ. ඇයි එහෙම වෙන්නේ කියලා අහන්නෙම මේ නිත්‍ය සංඥාවේ ඉඳගෙන. එහෙම නැත්නම් මේක මම, මේක මගේ මේක මගේ ආත්මය කරගෙන. ඉතින් ඒ නිසා භාවනා කරනකොට මේ වෙන දෙයට කළ යුත්තක් තියෙනවා. තම මූල කර්මත්තානේ හිත තියාගෙන කටයුතු කරගෙන යනවා. ඉතින් ඒකට මේ කයට මේ හිතට මොනවදෝ වෙන්න පටන් ගන්නවා. ඒ වෙන දේ නිරීක්ෂණය කිරීමේ අයිති විතරයි යෝගාවචරය තියෙන්නේ. මේ වෙන දේ හදන්න ගිය ගමන් මේ බොක්කේ හැදෙන දරුවා අත දාලා අතපය දික් කරන්න ගියොත් එහෙම මොකද වෙන්නේ? ගර්භාෂයේ ඉන්න වෙලාවේ මොනවා කරුවත් මේ ඒ ගබ්ස වෙනවා. ඒකට මේ නිසිදින්ද යන්න දෙලි. අම්මට කිරි දෙන්න නම් අම්මා නාවන්න ඕනේ. අම්මට උපස්ථාන කරන්න ඕනේ. බොක්කේ දින එකට මොකුත් කරන්න යන්න බෑ. කරපු ගමන් විශාල විකෘති ඇති වෙන්නේ ඉතින්. ඒ නිසා මේ කය විවිධාකාරයට වෙන්න පුළුවන් නිසා අපි මේ පිස්සු ටිකක් විතරක් කාමරයක් ඇතුලේ පිස්සු කෙලින්නේ. එළියක එහෙම කරුවා නම් ඉතින් පිස්සු තමයි. සාහන නොකරන කෙනෙක් මේකට ආවනම් එහෙම පුදුමාකාර දේවල් කියාවි මෙන්න බුද්ධ ආගම බෞද්ධ භාවනාව මේ මේ මේ කට්ටිය ඉඳගෙන ඉඳගෙන බුදියන්න පුරුදු වෙනවා කියන්නේ. අක්මා කරනකොට නිදිමත හතරයට පුරුදු වෙනවා කියනවා. මේ নানা ආකාර දේවල් තම්බි බණ සේම දැකපුවාම කියන්නේ මේ කට්ටිය කොහොමද දන්නේ මේ හිත ඉඳගෙන බුදියන්න ඉගෙන ගන්නතරේ? මේ ට්‍රේන් කරන්නේ ඉඳගෙන බුදියන්නද කියලා. දැන් බා ග්‍රීන් එකේ යනකොට චූටි බබෙක් කියලා මම මේ What are they doing? Why are they walking like that? ඔය පාර මේ ලන්ඩන් මුදිච්ච ආයෙනකොට මේ ක්‍රිකට් මැච් එකක් තියෙනවද කියලා. කට්ටිය සුදු වෙනගෙන යාට මට ඇවිදිනවා. මයිලකට ඇවිල්ලා ඇහුවා am i disturbing you කියලා මම නෑ කියලා. what is happening here? මම this is called walking meditation. ඇහුන්නේ නෑ කියව එක ඇහුන්නේ. ඊට පස්සේ what what me it is very peaceful කිව්වා ගියා. ඒ නිසා මේ වෙන දෙයකට වෙන්න දෙන්නේ නැහැ. ඒක නිසා ශරීරේ මේ මේ මේ හලාකොන් මාතකව තියෙනවන්නට පොඩි එකෙක් භාවනා කරන්න ඇති. ඒ ළමයා එක පාර්ත මේ පිරිචාන්තිය කියන ඩක්කල මෙහෙම වැටෙනවා. අනිත් පැත්තට ගැස්සෙනවා. ඒක විනාඩියට පේනවා පෝස්චර්ස් කීයක්ද කියලා හොඳටම පේනවා ඒ ළමයාගේ පාලනයක් නැහැ. පිටිපස්සේ ඉන්න පොඩි පැවිද්දෙක්. පිටිපස්සේ ඉන්න පොඩි එකා අනිනවා. අරු පිටිපස්සෙල ගහනවා. අරුට ආයෙත් අත් ගහගත්ත ගමන් ආයෙ වැටෙනවා. ආයෙ තව එකක් තියෙනවා infant meditation කියලා. අවුරුදු 3ක ළමේ අම්මගේ ඔඩොක්ක මෙතන ඉඳගෙන භාවනා කරනවා තාත්තා මෙතන ඉඳගෙන භාවනා කරනවා බුරුම. එළම ටික වෙලා හොඳට හරි ලස්සන පේනවා මෙහෙම තියාගෙන උත්සාහ කරනවා. උත්සාහ කරපු ගමන් හෙල්ලෙනවා. ඇట్లా ඒ විනාඩියක් විතර පේන මණ්ඩල විනාඩිය තප්පර ගාණක් පේනවා. ඉතින් අන්තිමට කියලා එහෙම අම්මගේ ඔඩොක්කට හේතු වෙනවා. උත්තර නිදි. අම්මත් හෙල්ලෙන්නේ නැහැ මොකොත් නැහැ. අම්මා දිගටම භාවනා තාත්තා නම් ගාණක්ම නැහැ. භාවනාවයි. ඉතින් ඒක දිහා බලනකොට පේනවා මේ අපිට ඕන විදිහට මේ ශරීරය පවත් ගන්න ඕන තමයි අපි මේ රඟපානවා කියන්නේ. අපි මුළු දවස පුරාම කරන්නේ රඟපෑමක් විතරයි. ශරීරෙ නිඳ ගියාම හරි භාවනා කරලා මේ ඒක විදිහින් ඒක වෙන්න පටන් ගත්තට පස්සේ කොහොමඩක්වත් අපිට ඕනේ ඉරියව්වේ නෑ මේකට. ඒක නිසා ඒ කියත හැකි භාවනා කරනකොට හරියට සිමෙට්‍රිකල් ඉන්නවනම් ඌ රඟපෑමක් කරන්නේ. භාවනා විකුත් වෙලා තියෙනවා අන්න වැඩේ පටන් අරගෙන. ඒක ඈතින්දලා කියා කිව්ව භාවනා කරනවත් නැත්නම් කැමරාවකට මුණ දෙනවාද කියලා. මෙහෙම කරගෙන ඉන්නවනම් ෂුවර් බොරුව. එච්චරක් කියන්න පුළුවන්. ඒක නිසා මේ පෝස් කරන්න එපා. කැමරාවට පෝස් කරන්න යන්න එපා. මේ භාවනාවට යන්න දෙන්නම බෑ. ඒක අපි හැදිලා තියෙන සමාජයේ අපි මේ මේ මේ අක්කා යන්නේ එන්නේ කන්නේ බොන්නේ හරිම තාලෙටයි අනේ හරිම තාලෙටයි කියලා උත්තියේ ඉඳලා හැංගිලා වෙනකන් රඟපෑමනේ මේකේ තියෙන්නේ. ඉතින් රංගපෑමති වෙලා මේකට නිසින්ින්ද යන්න දෙනවා කිව්වහම අමාරු. අපි කොහොම කරත් ගෙදර ගියාට පස්සේ ඈ ගෙදර ගියාට පස්සේ ප්‍රශ්න තියෙන්නේ. ගෙදර සිද්ධ වෙනකොට. ඒක ඒ නිසා උගවදෙනෙක් මේ මේ දොරවල් වහගෙන භාවනා කරන්නේ. ගෙදර කවුරු හරි දැක්කොත් බය වෙනවා. මම මොකද කරන්නේ කියලා. ඒ නිසා ඒකට පුදුන දැනසෙ පරිසල්ලාණේ කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. රහස් ස්ථානක සිට දසනන්සේ පටිසල්ලානා කුට්ටිතෝ යේන යේන ආයස්මා ගිරිමානන්දෝ තේනුපසංගමේ නැත්නම් යේනාස්මා කස්සපෝ තේනුපසංගමදී සරුවචනාසේ මේ රහස්‍ය ස්ථානයේ නැගී සිට භාවනා කරන්න ගන්නේ කවුරුත් යන්නේ නැත්නම් කැලයක් කවුරුත් යන්නේ නැත්නම් ගහක් පුලක් කවුරුත් යන්නේ නැති ශූන්‍යagaraට ගිහලා මේ පරිශ්‍රණය කරනවා. එකෙන් කියන්නේ හැමදාම එහෙම වෙනවයි කියලා පහුවෙනකොට ඒක පුහුණුවට එනවා. තමන්ට පාලනය කර ගන්න පුළුවන් වෙනවා. ඒ මුල් කාලේ ඒක එහෙම තමයි. ඒක ඒක නිසා එහෙම කරන්න යන්නත් එපා. මේ භාවනා කරන කෙනා හරියක මෙහෙමයි කියලා මේ ඔළුව පාත් කරගෙන ඉන්න යන්නත් එපා. ඒක ඒක ඒකෙන් කවුරුළු රැවටෙන කවුරක් ඇත්තෙත් නැහැ. නමුත් භාවනා යනවනම් තේරෙයි මේ ශරීරය තමන්ට ඕන විදිහට පාත් ගන්න බෑ. මේකෙදි මම හුඟක් මේකට විඳවපන්නේ ඒ නිසා මට කතා කරන්න පුළුවන් මගේ පෞද්ගලික අයිතියෙන් මට පස්සේ තමයි ආරංචි උනේ අවුරුදු 32ක් පස්තේන හාමුදුරු කෙනෙක් මො ලංක ලෝකේ හිටපු හොඳම කර්මස්ථානාචාර්යවරේ සිවුරු ඇරලා තිනා ওই ප්‍රශ්න නිසා. ඒ සංසාර අනිවාර්යෙන් පිරිසත් එක්ක භාවනා කරන්න කියලා ඉඳගත්ත ගම වැටෙනවා. ඉතින් ඒ නිසා අන්තිමට බේරන්න බැරි තැන ඒ සංසාරට උත්තර දී ගන්න බැරි තැන සිවුරු ඇරලා තියෙනවා. සිවුරු ඇරියත් තාමත් මම හිතන්නේ කාට හරි කමටහන් දෙන්න පුළුවන් ශක්තියක් තියෙනවා. නමුත් එකම දේ ගිහිව බලාපොරොත්තු වෙන්නේ ස්වාමීන් වහන්සේට එහෙම වෙයි කියලා. ඒකට ගිහින්ද නිකන් <tsk> හොඳ නෑනේ. ඉතින් හැම කෙනෙක්ම ගිහිල්ලා බොහොම ගෞරවයෙන් කියනවා ස්වාමීන් වහන්සේ ඉතින් ඒ ස්වාමීන් වහන්සේට වළක්වන්න බෑ. සංසද බැරිම දැන සිවුර ඇරියා. මේ බුරුම මං ඉන්න වෙලාවේදී මට හරියට සිද්ධ වෙනවා. ඒක මට මට නම් ගාලල්ලා මොනවා සිද්ධ වුණත් මොකද ඕගොල්ලෝ නාලවයි වඩ පිනවුවත් මට ඇති වැඩක් නෑ. ඕගොල්ලෝ ඇවිල්ලා මට කිව්වත් මට වැඩකුත් නෑ. නොකිව්වත් වැඩක් නෑ. බුරුමේ ඉන්නකොට මට වැඩි වැඩිම වස්තිනාම්තු කෙනෙක් හිටියා. ඒ සංසය මයිතත් දැන් සං හොසේ ඉන්නවා. වියට්නාම් හාමුදුර කෙනෙක් හරිම උනන්දුවෙන් භාවනා කරනවා. මෙහෙම ඉඳගත්තාම මෙහෙම මෙහෙම ගැහෙන්න ගත්තාම වටේට දාඩිය වැක්කෙනවා. දිග්ගටම ගැහෙනවා. එහෙම ඉඳගෙන ගැහෙනවා. පස්සේ ඉතින් අපේ භාවනා ගුරුවරයා අපිත් එක්ක වාඩි උනේ නැහැ. පස්සේ මේ ශාන්ති ගිහිල්ලා කමඨාන් සුද්ධ කරන ලාවේදී කමඨාන් සුද්ධ කරලා ඉතින් පන්දිසාන් සිටින දෙවෙනි ශාන්ති සිටියේ අවසරයි ස්වාමීන් වහන්සේ මාට කාමරේ භාවනා කරන්න පුළුවන්. නෑ නෑ නෑ නෑ මේ කාමරේ භාවනා කෙරෙන්න බෑ කොමන් ටීචින් වලට එන්න ඕනයි කියලා. හරිම දීසන් හාමුදුරුවෝ. දෙවෙනි හැරෙත් ගිහිල්ලා සාමාන්‍යචර කමට අසුදර කියලා සාංශික තැරක් මං අවසර ඉල්ලුවා. සාංශික මට අවසර ලැබුණේ මම නැවතත් අවසර ඉල්ලනවා. මේ කණියම් භාවනා කරන්න. නෑ දෙන්නේ නෑ මෙහි ප්‍රතිපත්තියක් නෑ දෙන්නේ නෑ. හැබැයි ඒ සාංශික තේරෙනවා මෙයා ජෙනුවින්ද ඉල්ලන්නේ කියලා. තුන්වෙනි හැරෙත් කියලා. ඊට පස්සේ මේ මොන වීරද වීර ධම්මෝ. ඔය ඇයි මේ දෙසරයක් එපයි කියද්දි තිල්ලන්නේ කියලා. ඊට පස්සේ සාංශ මට නම් ප්‍රශ්නයක් නැහැ. මම සංඝයා වංශනමක්. මෙතන වැඩිම වැඩිමාල්ම කෙනා ඉඳගත් ගමන් මම ගැහෙනවා. ගහනට පස්සේ ඩාඩි දෙනවා. අනික් අයට හොඳ දෙයක් මං ඉල්ලන්නේ කියලා. ආහා මං හිතුවා එමනේ මං හිතුවේ මේ ඔයා මේ පුද්ගලික භාවනා කරන්න ඉල්ලුවයි කියලා ඒ බුදියන්ට ඕනෙච්ච අහන් තමයි ඉල්ලීම ඉල්ලන්නේ. ඒ නිසා මේ දෙන්නේ නැහැ. ඉතින් කවුරුහරි කාමරේ භාවනා කරන බුදිය තමයි. දෙන්නේ නැහැ. ඊට පස්සේ කිව්වා දන්නවද මට වෙච්ච දේ මම මහසි සෙන්ටර් එකේ භාවනා කරනකොට පොළව හදලා තියෙන්නේ ලෑලි වලින් ගහලා. මම තක් තක් තක් තක් තක් තක් ගාලා ගහනකොට කිසි කෙනෙකුට භාවනා කරන්න බෑ. උඩ යනවා වැටෙනවා. උඩ යනවා වැටෙනවා. ඊට පස්සේ ඉතින් ගුරුවරයා මොකුත් කිව්වේ නැති වෙන්නේ. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කැපකාර දායකට කතා කරලා කිව්වලු මම නිසානික් අයට බාධායි. හැබැයි මට ස්ථානෙන් ඵලයක් කිව්වේ නැහැ. ඒනකොට මට ගිල්ට් එකක් තියෙන නිසා කර්මංකල මාව මට පහසු තැනක් හොයලා දෙන්නකෝ ආ ස්වාමීන් වහන්සේ බය වෙන්න එපා අපි අපේ ගමට යන් කියලා පිටුරු ලිමඩුවක් හදලා පුංචි කුටියක් හදලා පිටුරු කොට පිටුරු කට්ටයක් කට්ටයක් කරනවා. ඒ වගේ දැන් කොච්චර උඩ වෙන්න ප්‍රශ්න නැහැ කියලා අහලා බලලා කවුරුත් නැහැ කියලා. පුළුවන් තරම් පයින්නේ. උඩ පයින්නවා. හැබැයි ඉතින් ඛණ්ඩ දෙන්න දෙයක් තිබුණා නතු සුදුබතුයි බොන්චර් ටිකක් අම්බලා විතරලු දවසකට දෙන්නේ. ඇත්ති වෙන්න දඟලුවයි. ඊළඟට ඒක එහෙම නැතිලා ගියා. දැන් ඒ ශාංශ තමයි පණ්ඩිත ශාංශ වෙනුවට කමටහන් දෙන්නේ. ඉතින් ඒ වගේ පොඩි පොඩි විලෝපන වගේක් එනවා. ඒ බුරුමේ තියෙනවා එක හාමුදුර කෙනෙක් ඉන්නවා. ඒ ශාංශේ කියනවා යම් කිසි කෙනෙකුට භාවනාදීම විලෝපනයක් ආවේ නැත්තම් එයා භාවනා දියුණු වෙලා නැන්නේ. අනිවාර්යයෙන්ම මොකක් හරි එකක් එන්න ඕනේ. මේ අපි ගත කරන ජීවිතය අපිට ගත කරන්න බෑ කියලා අපිට ඕන විදිහට ඉරියව් පවත්වා ගන්න බෑ කියන එක පේනෙන්නම ඕනේ. ඉතින් ඒ නිසා මේව ගොඩාක් මේ රුචි අරුචිකම් කැප කරගෙන තමයි යන්න තියෙන්නේ. එකක් හිටිනවා මගේ පුද්ගලික අත්දැකීමට තරබාරු අයටත් සක්මනාඩු ව්‍යායාම අඩු අයටත් පරියන්කේදී දඟලනවා වැඩි. ඒ නිසා හොඳට ව්‍යායාම කරලා හොඳට ඇඟ මොබිලයිස් කරගෙන සක්මන් කරලා වාඩි වුණොත් මේක අඩු කරන්න පුළුවන් බෑ නැති කරන්න බෑ. දැන් අපි යනවා ඊගාවට. දෙවෙනි කොටස එදිනෙදා වැඩවලදී සසංකාරිකව හා අසංකාරිකව සිදුවෙන හා සිදු කරන වැඩ පිළිබඳව ප්‍රහේලිකාවක් ඇත. මෙය විචාරාත්මක පැහැදිලි කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඇත්තට පැහැදිලි කිරීමක් අවශ්‍ය නැහැ. අපේ යන්ත්‍රයේ සාමාන්‍යයෙන් involuntary muscles වලින් වෙන metabolic functions වගේක් තියෙනවා. ඒක මේ අපිට පාලනය කරන්න පුළුවන් එකක් නෙවෙයි. වර්ධේ වස්තු ගෑනවා, නාඩි වැඩි කරනවා, වැඩ කරන තේස් වැවෙනවා, නිය වැවෙනවා, දත් වෙනවා. ඒක ගොඩාක් වැඩ යනවා. ඒ ඔක්කොම 100%ක්ම පර්ෆෙක්ට්. ආයක මොනක්වත් අපිට අත ගන්න දෙයක් නැහැ. ඒ අතරමැද විල් පවර් එක, එහෙම නැත්නම් වොලිෂනල් ඇක්ටිවිටි එක, එහෙම නැත්නම් ෆැබ්‍රිකේෂන් කියලා සංස්කරණය කරන්න පුළුවන් කියලා ගතිය මේ මනුස්සයාට තියෙනවා. ඒ මූල දේවවාදීන් විස්තර හිතාගත්තා අනුස්සයාට කියලා විල් එකක් නැහැ. සියල්ල දෙයන්නාසිකේ මනාපේ. ඒ නිසා වොලන්ටරි අන්වොලන්ටරි දෙකම දෙයන්නාසික තීන්දුව කරන්න කියලා. පළවෙනි වතාවට අක්වයිනාස්පියතුමා ඒ කාර්යන සභාවට ඉදිරිපත් කළා කිව්ව නැහැ. දෙයන්නාසි මේක හැවුපව හැබෑව. මම දේවාදයට විරුද්ධ වෙනව නෙවෙයි. there's a will. කමෙන්ට කරන්න පුළුවන්. ඒ නිසා ඒ විල් එක තියෙනවායි කියලා අපි කාර්යන සභාවේ පිළිගත්තොත් අපිට এඩියුකේෂන් වලින් මිනිස්සයා මීට වැඩිය ශිෂ්ටාචාර කරන්න පුළුවන් කියලා පළවෙනි වතාවට එයා ඒ සභාවේදී විල් එක මිනිස්යාට කරන්න පුළුවන් දෙයක්. මිනිස්යාට තමයි තියෙන විල් පවර් එකේ වොලිෂනල් පවර් එකෙන් කල්චර් මේ මේ ඩිසිප්ලින් කරන්න පුළුවන්, এডুকেට් කරන්න පුළුවන්, ස්කිල්ෆුල් එක ඩෙවලොප් කරන්න පුළුවන් කියලා වෙස්ට් එක ගන්න නිසා අධ්‍යාපනයේ පියා විදිහට අක්වයිනාස් පීතුමා අදත් සලකනවා බඩහිර අධ්‍යාපන ක්‍රමය හැටියට නැත්නම් බටහිර දර්ශනය හැටියට. නමුත් ඊට පස්සේ පළවෙනි වතාවට බුද්ධ ආගම බටහිරට ආවේ ඔය අතශෝෆන්හවට. ඒ අතශෝෆන්හව මේ දෙයන්නාසි තමයි ඔක්කොගෙම බිල් එක අපිට නෑ කියලා එකේ ඉඳලා ඇක්වයිනාස්පී තුමා ආරන් දුන්න නෑ මනුස්සයාට වීල් එකක් කියලා තියෙනවා කැමති නිසා එයාට ට්‍රේන් කරන්න පුළුවන් ටෙස්ට් ට්‍රේන් කරන්න පුළුවන් කියන එකේ ද වීල් කියලා එයා පොතක් ලිව්වා ඒකලියා ෆයිනල් කන්ක්ලූෂන් එක තමයි will is evil කියන්නේ. මනුස්සය හිතාමතා කරනවා සියල්ලම පව්. යමක් කල්පනා කරලා කරනවා සියල්ලම පව් සිද්ධ වෙන සියල්ලේ කිසි පාවක් නැහැ. ඉතින් මේක බටහිර චින්තනයේ විශාල හින පහරක් වටපත් වුණා. ඒක නිසා nihilistic destructive කියලා කොම් කරන ආතසෝගනව කියලා කියන හරිම ඩීසන් මිනිසෙක් ලොකුවට විප්ලවයක් ඇති කරපු කෙනෙක්. ඊට පස්සේ තමයි ෆ්‍රෙඩරික් නීච්චේ ඇවිල්ලා අත ශෝභනාවකට ඉස්සරහට ගෙනල්ලා සම්පූර්ණ බටහිරේ තියෙන ওই දෙයන්නාංශ මරලා දෙයන්නාංශ නැති කරලා මේ විල් එක තමයි මනුස්සයාට තිරසොන්ට වැඩියෙන් තියෙන දේ. ඒක නිසාම මනුස්සයා විනාශ වෙනවා. මනුස්සයා හිතාමතා කරුවොත් සියල්ලම කක්කා. ඉතින් ඒක හරිය බය හිතෙනවා. නමුත් අපි හැමදාම දේශනා කරනවා පිළිත් කියනකොට සබ්බේ සංඛාරා දුක්ඛා. සබ්බේ සංඛාරා අනිච්චා. සංඛාර කියලා කියන්නේ හිතාමතා කරන සියල්ලම දුක පිණිස හිටිනවා. හිතාමතා කරන හැමදේම අනිත්‍යයි. ඒක නිසා අපි මේ භාවනාවේදී කරන්නේ කයයි වචනයයි හිතාමතා කරන දේ නොකරන සීලක සමාදන් වෙනවා. ඒකල පරියන්කේදී හිතන එකත් නතර කරලා ස්වභාවික ආසත් පසාරී දෙනවා. සක්මන් කරනකොටත් හිතාමතා සක්මන් කරලා අනායාසයෙන් සක්මන් වෙන තැන තැනකම් ගෙජින. ඒකතර හිතත් හිතන හිතය හිතලා කරන දේ නතර කරපුවම කය වචන හිත ඉක්මනවා කියලා කියන්නේ හිතාමතා කරන දේවල් తాවකාලිකව ටිකක් නතර කරලා සිද්ධ වෙන දේ දිහා බලන්න. එතකොට විතරයි හේතුඵල ධර්මයක් පේන්නේ. අපි යම් හිතනවනම් හේතුඵල ධර්මය අවබෝධ වේවා කියවනම් ඒත් කක්ක. ඒත් අවබෝධ වෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් කියනවා මම ඔක්කොම කරන්න හේතුඵල ධර්මය අවබෝධ කරන්න කියලා අර කවදාකවත් කරන්න බෑ මොකද යාගේ චේතනාව ඉස්සර වෙනවා. ඒක නිසා මේ එදිනෙදා වැඩ කරනකොට අපිට දඩුවන්ගේ යුතුයකම් ඉෂ්ට කරන්න තියෙනවා. ගෙදර දොරේ යුතුයකම් ඉෂ්ට කරන්න තියෙනවා. රැකියාවේ ඔක්කොම කරනකොට අපිට ওই සියල්ල වෙන්න ඇරලා බලන්න බෑ. නමුත් අර ධම්මික ස්වාමීන් මුරුදෙම කිව්වම හැමදාම කරන රූටීන් වැඩ ටික තියෙනවානේ. ධත්ම දිනයක වැසිකිලි කරන එක, කැසිකිලි කරන එක, කඩේ අනේක, නානේක ඒ ටිකේදී ඔබ බලපන් ඕක මැෂින් එකට වෙන්න දැරලා ඔටෝ පයිලට් එකෙන් දාලා වෙන්නේ නැද්ද කියලා. টොප් එකට වෙන්නේ. ආන්නේ වෙලාවේ බලද ඇති කවුරුත් එක්ක කතා කරන වෙලාවක් නෙවෙයි නවමුතාවයක් නව නිර්මාණ ඉල්ලන යාත්මනේ රූටීන් යන එක දිහා බලනද එතකොට පේනවා ඒකේ වෙලා වෙනකොට ඒ සිග්නල් එක එනවා ඒ සිග්නල් එකේ කටයුතු සිද්ධ වෙනවා එතකොට එහෙම වෙන්න දෙන්න ඒකට කියනවා ෆුල් මයින්ඩ්ෆුල් කියලා 100ක්ම අවදීන් වැඩේ සිද්ධ වෙන දිහා බලන්න ඉතින් එතකොට බලන්න පුළුවන් හැබැයි පරියන්කේදී මයින්ඩ්ෆුල්නස් එක ඩෙවලොප් කරලා සක්මණේදී ඩෙවලොප් කරපු එකනම මේක අභියෝගතා පරීක්ෂණයක් විදිහට ගන්න පුළුවන් ඒ නැත්නම් ඉදින්දා වැඩ කරනකොට අපි බැඳිලා වැඩි යුතුයකම් වැඩි නිසා අපිට යමක් අහක ගියොත් වැරදුනොත් චේතනාව පිටපොට ගියොත් මට විතරක් නෙවෙයි සම්බන්ධ වෙන එකකට හර්ට් වෙනවනේ. නිසා වගකීමක් තියෙන කෙනාට වගකීම් පැහැර හරින්න බෑ. නමුත් ඒ කෙනාට උනත් කෝ ඩේලි කෝරස් එක තියෙනවනේ. අපි ඉදරා කරන රූටින් කරන වැඩ අනිවාර්යයෙන්ම බාහිර මැෂින් එක වැඩ කරනවා. ඒකට කියන්නේ අබ්බැහිය කියලා. ඒ අබ්බැහියට යන දින කරන්නත් පුළුවන්. හැබැයි ඒක හරි සෙල්ලක්කාර වෙන්න ඕනේ. ඒ දෙක කාටවත් නොයගෙන්න විදිහට තමන් කොණ්ඩේ පීරන වෙලාවක්, දත් මැදින වෙලාවක්, මූණ හොදන වෙලාවක් බලලා මේ අන්සානුසාරයෙන් සිදුවෙන හැටි. ඒ තැනට යනකොට ඒ කටයුතු වෙන හැටි බලනකොට පේනවා මමයා වැඩ. මමම පිටිපස්ස කරලා බලන ඉන්නවා මමයා වැඩ කරන හැටි. ඒකට හරි බුදුම මේ ඩිස්ටන්ස් එකක් ගන්න පුළුවන්. මේ වැඩ මේ මේක ඇතර මේ මේ ජීවිතේ පුරුදු කරපු වැඩ. එහෙම තමයි හෘද වස්තු ගමන වගේ වුණා නැතිනම් සංසාරෙන් ගෙන ආපුවානේ. ඒ වගේ වැඩ දෙකක් තියනවා. අන්තිමට මැරෙන්න ඉස්සරලා තමයි තේරුම් ගත්තොත් මේ සියල්ලටම මමයා නැතුව ලස්සනට කරන්න පුළුවන්. මමයා ඉන්නවයි කියලා හිතාගන්න එකන වෙස්ටඩ් ඉන්ටරෙස්ට් එකක් කරන් තියෙනවා. මම ඉන්නවා මම හරයට සේවය කරන්න ඕනේ මෙයාගේ යුතුයකම් ඉෂ්ට කරන්න කියලා තමන් විසින් පටවාගත්ත සංස්කරණය කරගන්නවලද ඉන්ටරෙස්ට් එකක් කරන් තමයි මේ අයියා වෙන්න හදන්නේ අක්කා වෙන්න හදන්නේ. අන්න ඒකේ තියෙන තකතිරුකම තමයි අවිද්‍යාව කියන්නේ. ඒ ගන්නෙ මොකටද මේ අනුන්ගේ සුභ සිද්ධිය සඳහා අරයට සේවය කරන්න කියලා අපි මොනවද අපි විසීම පවරාගත්ත ඉදිරිපත් කරගත්ත සන්දර්භයක් දාගන්න. ෆිලොසොෆි එකක් දාගන්න. මම මේ දෙක කරු නැත්තම් ඒක වෙන එකක් නෑ කියලා. ඒ මට නිල්ලඹ යන කාලේ 82 83 විතර ડોક્ટર පරාක්‍රමණන් කිව්වා මේ මිනිස්යාගේ කුණුහරුපයක් තියෙනවා මේ ලෝකේ මේක මනුස්ස ලෝකේ කියලා ඔක්කොම මිනිස්සයා කරන්න ඕනේ නීති හදන්න ඕනේ පිරිසිදු කරන්න ඕනේ හරක් වවන්න ඕනේ, කුකුලෝ වවන්න ඕනේ, අශ්වය හදන්න ඕනේ. ඉතින් උඹ හිතනවාද මිනිසා නැත්තම් හරක් නිදල්ල කියලා කණ එකක් නැද්ද? කුකුලෝ අහුරන කණ එකක් නැද්ද? මේ වැඩ නොවේද? මනුෂයා නැත්තම් මේක මීට වැඩිය හොඳට යනවා. මනුෂයා මේ ඔක්කොම සත්තුන්ට නීති හදලා රජයට නීති දාගෙන එයා හිතන එක මනුෂ්‍ය ලෝකේ කියලා. ඒක හිතාගත්ත පිස්සුවක්. කරපොත් එකකින් ඇහුවොත් මේ කරපොත ලෝකයක්. උකට වෙනම විවස්ථාවක් තියෙනවා. කූඹියකින් ඇහුවොත් උන්ගේ ආණ්ඩු පට්ටු කරනකොට මේ අපිට කොහොමද හිතා ගන්නවත් බෑ. කූඹියක් බලන්න දිවාරාත්‍රි කොයි ඉලක්ක වේග ගන්නවද කියලා? රෙස් කරනවද කියලා? කූඹිය කරන්නේ. මේ වගේ කියන ගෑනු සතෙක්ගෙන් අහන්න බෑන්ට උගේ ඩියුටි ලිස්ට් එක රොස්ටර් එක මොකද්ද කියලා? කවදාකවත් කරදන්නේ නැහැ. කවුරක්වත් කියලා සුපර්වයිසර් කාට කියලා බාස්සම් කරපුවා මම ටික් කරන්න මොකක්වත් නැහැ උදේ ඉඳලා හැදෙන টොප් එකට වැඩියන්නේ. මේ මිනිස්සු හදාගත්ත ගුණ හැබැයි පුද්ගලිකව අපි ළඟ තියෙන මම තමයි ගමක කරන බබා රාමි රාලහාමි මම තමයි අයියා. ඔක්කොම බබාහාමි රාලහාමි එන්න හදන. ඉතින් මේ හැම එකකින්ම තියෙන්නේ අර අනාකූල ප්‍රභාය ආකූල කරගෙන. ඒක ඊට පස්සේ ඒක සාධාරණීකරණය කරන පච ලක්ෂයක් එන්නේ. ඒ කරපු වැරද්ද සාධාරණීකරණය කරන්න එක මෝඩකමක් වහන්න විකටම උත්තර බදිනවා. මැරිලා යන බලන්න ඔය එක්කෙනෙක් එක එක නම් මැරෙන්න බලන්න මොකක්වත් වෙන්නේ නැහැ. ඒක උදේට ඒක වෙලාවටම පායනවා. හරියටම වෙලාවට පායනවා. කුකුළු අවුලගෙන කනවා. හරක් තනකොළ කනවා. ඔය එක්කෙනෙක් හිටියේ නැහැ කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. අපි දන්නේ නැහැ දැන් මම තමයි මේ හේන ඔබේට ඉඳ පහනත් මම හින්දා මැණිකේ නිසායි ගඟ ගලන්නේ මොකද හින්දු කෑලි කන්නේ? තවත් හැද වෙලා. මේ මණික නැත්තම් මොකොත් නැහැ. ඔන්න අපි හිතන්නේ. ඊට පස්සේ මණික මගේ. ඒකෙන් තමයි මේ ඔක්කොම දීගෙන තියෙන්නේ මේ සාහිත්‍යයක් හදාගෙන මිනිස්සයා මේ නැති ඒකට මේ කවුද මේ හිටෝ ෆිලොසොෆර් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් නෙවෙයි වින්සන්ට් චර්චිල් නෑ රසල් බර්ට්‍රන්ඩ් රසල් ඌ තමයි ඒ වයි කොයින් කිව්වේ වර්ඩ් එක වෙස්ටර්න් ඉන්ටරෙස්ට් තමයි විදිහින් තමන්ට ආරූඪ කරගන්නවා නිලයක්. නැත්නම් මම අම්මා මම තාත්තා මම අයියා මම අක්කා කියලා. ඊට පස්සේ ඒක සාධාරණීකරන්න කියනවා මම මේ කිරුව නැත්තම් අරය අසරණපත් වෙනවා. මෙයා නැති වෙනවා කියලා ඊට පස්සේ කතන්දර හදනවා. එහෙම නේද? එහෙම නේද? කියන අය කිව්වේ නැත්තම් ඒත් එක තරහයි. ඕ යස් යස් කිව්වනම් ආර්යාට දෙනවා മന്ത്രി තනතුරක් කැමති තනතුරක් දීලා කැබිනට් එක හදාන කරන දෙන්නවා. ඉතින් පැවිදි වෙනවා කියලා කියන්නේ නිකමෙක් වෙනවා. ආයෙ සිටිසන් ජෝන් බවටපත් වෙනවා no one. ඉතින් දැන් කියලා ප්‍රශ්නයක් නෑ. කාගෙන් හිඟාගෙන කන්නේ. පිටියත් මල වාතය. හාමුදුර කෙනෙක් වම අලිම වාතයක්. නැත්තම් වඩා හොඳයි. ඒ නිසා පැවිදි වෙනවයි කියලා කියන්නේ අර තමන්ගේ තියෙන දැනන්තුණුකම් ඔක්කොම විහිං වොලන්ටියලි අතහැරනවා. අතහැරලා ආයෙ බෝන ගේන්නේ. ඒත් අඳිනවා. ඒත් අඳිනවා. ඒ හාමුදුරන් තියෙන ඩියුටිස් කියලා ආයෙ පටලවා ඉතින් ඒක ඒක දිහා බලනකොට ඒ මිනිස්සෙකුට ඇර කිසිම සතෙකුට ඒ ටෙන්ෂන් එක නැහැ. ඒ කිසිම සතෙක් දන්නව මේ මම නැතුණයි කියලා කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ කිසි කෙනෙක් හිතන්නේ මේ මම මේ ලෝකේ ඉන්න හබ් එක මම සෙන්ටර් එක මගෙන් තමයි මේ ඔක්කොම හැදලා තියෙන එක උන්ට හිතා ගන්න බෑ විල් පවර් එක උන්ට ඇඩ්‍රස් වෙන්නේ නැහැ. උන් සාජාසෙ විතරයි ජීවත් වෙන්නේ. බුදුජානක මේ සාජාසයට මනුෂ්‍ය ගෙනේලා පරිණාමයේ පස්සට ගන්න හදන්නේ මේ විල් පවර් එකෙන් රෙස්ට්‍රේන් කරන එක කරපන්. Tamange හැකියාවෙන් රෙස්ට්‍රේන් කරපන්. එහෙම නැත්නම් මම වචන කතා කරන්නේ නැති වෙන්න අනවශ්‍ය වචන කතා නොකරන්න, අනවශ්‍ය ක්‍රියා නොකරන්න, අනවශ්‍ය හිතවිලි ඇති නොකරන්න රෙස්ට්‍රේන් කරන ගත්තාම හයස් කල්චර් එක. ලෝකෙ දින ඉහළම කල්චර් එක ඒක තමයි තියෙන්නේ. ඒ නිසා එතෙන් යන්න අමාරුයි. කෙනෙකුට මේ බේසික් නීඩ්ස් හදාගෙන හොඳ ගුරුවරයෙක් හම්බ වෙලා එහෙම ආදර්ශවත් ලෝකෙක ඉඳගෙන පොඩි ලිමිටඩ් පරිසරයක එක කරලා හදා බලලා ඊට පස්සේ සොසයිටි ඇට් ලාර්ජ් ඒක කරනවා කියන එක පුදුමාකාර සෙල්ලක්කාර වැඩක්. ඒක නිසා ඒ විල් එක ඉදිරියට වැඩවලදී පවත්තන ප්‍රදේශය නැති ප්‍රදේශය වෙන් කළ දෙන එක තමයි සතියෙන් ඉස්සල්ලාම කරන්නේ. මම මේ ටික හිතලා මතක කරා. මේ ටික ඉබේ සිද්ධ වුණා. ඉතින් සතිය පටන් ගන්නකොට ඉබේ සිද්ධ වෙන පශ්චාත්තාප වෙනවා. නමුත් හොඳට සතිය ආවට පස්සේ හිතාමතා කරලා දෙයට පශ්චාත්තාප වෙනවා. ඔක්කොම ඉබේ සිද්ධ වෙන්න ඇරලා යන්න ඇරියට පස්සේ මේ මනස හිතියත් එකයි මරණත් එකයි. ඒ ඩ්‍රාමා එක යනවා. ලෝකේ හොඳම නාට්‍ය පිළිබඳව අදහස් ප්‍රකාශ කරපු නාට්‍ය පිළිබඳ විශේෂඥයෙක් කියලා තියෙනවා. ඕනෙම නළුවෙක් නෑ ඕනම කෙනෙක් මාරු කරාට දිගට පවතින නාට්‍ය තමයි ලෝක විශ්ව කලාව බවට පත් වෙන්නේ. අහවල් නළුව නැතුව බෑ කියන්න බෑ. ඒ වෙනුවට වෙන කෙනෙක් දැම්ම නාටකම යන්න ඕන. ෂේක්ස්පියර් නාටකම් එහෙමයි යන්නේ. නළුව මාරනකොට ප්‍රශ්නයක් නැහැ. ආහන්නේ වගේ අපි මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ ලෝක නාටකමේ. මේ නැළුව වැඩි චක්කයක් නෙමෙයි අපට හම්බෙලා තියෙන්නේ. නිකන් සිටිසන් ජෝන් විතරයි. අපි නැත්නම් සිරි බිලිස් තමයි අපි. සිරි බිලිස් වෙන්න බැරි නම් ඉතින් අයියා වෙන්න හදනවා. ඉතින් අක්කා වෙන්න හදනවා. ඉතින් ආගේ ප්‍රොෆෙෂන් යන්න පටන් ගන්නවා බණ කියන්න පටන් ගන්නවා ෆිලොසොෆි දෙන්න පටන් ගන්නවා මෙතඩොලොජි දෙන්න පටන් ගන්නවා ගුරුකුල වාද ඇති කරන්න පටන් ගන්නවා ඉතින් ඊට පස්සේ අර ගිය පාරේ උරුලෑ ගිය උරුලෑවා ගිය පාර වගේ ගන්ධත් ආරේ මැරිලත් ඉවරක් වෙන්නේ ඔය ඉන්නකන් ගාණක් නැතුව ඉඳලා කියන්නේ මැරිච්ච දවසේම සියල්ලම ඉවරයි හරි මතකත් නැහැ එතන තමයි බුදුහාමුදුරු ගෙනියන්න හදන හැබැයි ඒක දන්නවනම් මම හිතන්නේ කට්ටිය එයි කියලා රෙජිස්ටර් ට්විට් එකට ඔය ආවේ වෙන මොන හරි ගෙනියන්න ඇවිල්ලා තියෙනවා මේ තියෙන එක මකලයන්ද නෙවෙයි ගිනියන් දැවිලා තියෙන්නේ ඒ නිසා යන දවසට මේක කියන්න හොඳ නැහැ කිට්ටු වල කල්ලාතු කිව්වට ප්‍රශ්න නැහැ රිටිට ඉවර වෙන දවසට ඕවා කියන්න හොඳ නැහැ අපි යනවා ඊගා ප්‍රශ්න ගරු ස්වාමින් වහන්සේ මේ ප්‍රශ්නේ කොටස් හතරක් තියෙනවා පළවෙනි කොටස ඔබ වහන්සේ ඊයේ කිව්වා බ්‍රෙත් එක ඉතා සියුම් වූ විට in breath and out breath gap එක ලොකුයි කියලා ඒ වගේම walking meditation එකෙත් ගැප් එක ගැප් එකක් තියෙනවද? එසේනම් එය පහදා දෙන්න. ඒකත් අර වගේ බලන්න ගියොත් අමාරුවටපත් වෙනවා. නමුත් මේ බුදුජානකගේ තියෙනවා අදහසක් පච්චාකුරේ සංඤී කියලා. අපි ක්‍රියාවලියක් කරනකොට ඉස්සරහා බලන ගමන් පිටිපස්සත් රිෆ්ලෙක්ට් වෙන ගතියක් තියෙනවා. ඒ නිසා කෙනෙකුට දැනගන්න පුළුවන් අස වමට දකුණ බර ගන්නකොට වම් කකුල බර ගන්නකොට දකුණ ඉස්සෙනවා තේරෙනවා. දකුණේ බර හැල්ලු වෙනවා තේරෙනවා. ඊට පස්සේ වම ඇඟ සම්පූර්ණයෙන් වම් අතට ඇවිල්ලා වම් කකුලට සම්පූර්ණ බර අරගෙන ඒක බර නිදහස් කරන්න හදනකොට දකුණු කකුල ගිහලා යන්තම් පොළවේ තියාගෙන ඒකට බර shift වෙනවා. ඉතින් ඒ නිසා මේ පැත්තට මේ පැත්තට දෝලනයක් මාර්ගෙන් තමයි වමට දකුණට බර සන්තුලනය කරන්නේ. ඉතින් කාට හරි කල්පනා කරන්න කියනවා මගේ සාමාන්‍ය බර කිලෝ 70ක් විතර. මේ තනි කකුලක කිලෝ 70ක් තියලා මේ කකුලට කිලෝ 70 යන්න කිලෝ 70 බරක් අතට අරගෙන මේකෙන් මේකට මාරු කළ බලන කොච්චර අමාරුද කියලා. ජීවිත කොටයක් කරන්න බෑනේ සීතෝ 50යි තියෙන්නේ. මේ ඇති මේ නම කකුලට දැනෙනවද කියලා බලන්න. කිලෝ 70ක් මාරු වෙනවයි කියලා. නෑ මොකද කර්ම ශක්තිය නිසා මේක සිද්ධ වෙනවා. ඒක නිසා මේ කිලෝ 70ක බරක් 100ට 100ක්ම වම් කකුලට අරගෙන ඊට පස්සේ ඒක දකුණු කකුලට මාරු වෙනකොට මේ දෙක අතර වෙන ක්‍රියාවලිය ගත්තොත් ඒ පුදුම සින්ක්‍රොනයිසේෂන් එකක් තියෙන්නේ. මේකේ බර ගන්නකොට මේකේ බර ඇරෙනවා. මේක පුත්‍රචන්නාංශයෙන් පෙන්වන්නේ මම ආයෙත් කල්ලාල පාවිච්චි කරනවා. කල්ලාල කියන්න බෑ මේකනේ. සුදුලාල කියලා කියන්නේ. ඊට කියන පාවිච්චි කරනවා මේ මේ මෙහෙම කරපරෝදයක් ගත්තාම මෙහෙම අක්ෂය මේක නේමිය පෙරිෆරි එක ඊට පස්සේ මේවට කියනවා අර කියලා. අරය කියලා අපි සාමාන්‍ය ඉගෙන ගන්න. අර කියලා. ඒකට බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා ඕනම වෙලාවක කරත්තෙට බර ගන්න සම්පූර්ණ එක අරයකින් කියලා. කරත්තෙ බර මේකෙන් තමයි අරය ගන්න. ඊට පස්සේ මේක මෙහාට යනකොට මේක ඇවිල්ලා බර ගන්නවා. මේ රෝදේ මෙහාට පෙරලෙනකොට මේක බර අරිනකොට මේකෙන් බර ගන්නවා. ඒකේ බර අරිනකොට මේකෙන් බර ගන්නවා. ඉතින් ඒකට සතිය පාත්තන්න ඕනේ මෙන්න බර ගන්න අරය. ඒ නිසා සතියට නමක් දීලා තිනවා ඒකාරෝ කියලා. ඒක අර රාශියක් තියෙනවා. අර රාශියත් වෙන මේ ඔක්කොම කරන්නේ මේකට මේ align කරලා දෙන එක විතර අනිත්‍යව කරන ස්පෝක්ස් වලින් කරන්නේ. එක ස්පෝක් එකයි මෙතන තියෙන බරේ මෙතන සම්ප්‍රේෂණය කරන්නේ. ඉතින් සතිපත් වෙනකොට බුදුන් සිටිනවා ඒකාරෝ කියලා කියන්නේ දැන් මගේ බර අරන් තියෙන්නේ මෙතන නම් එතන දන්නවනම් මුළු එකම දන්නවා. හුදුවට ඔලිම්පික් දුවන කෙනෙක්ගේ කකුල් දෙක දිහා බලනකොට ස්පීඩ් දුවනකොට සම්පූර්ණ කකුල වැඩ කරන්නේ මනුස්සගේ කකුල ගත්තොත් කරත් එහාට පෙරලෙනවනම් මේක තමයි කකුල මෙතන පාදේ ඉතුරු කරන්නේ. ඊට පස්සේ කකුල මේකෙන් මේක කනෙක් වෙලා කනෙක් වෙලා සම්පූර්ණ රවුමක් තමයි වැඩ කරන්නේ කකුලේ. මේකෙන් එළියට බර මේ අපි කියන්නේ හීල් මේකේ මේ සෝල් එක දිගේ බර ගෙනියලා ඒක මාරු කරනට අනිත් එක ඇවිල්ලා හීල් එක බර ගන්නවා. ඒකේ බර අතාරිනකොට අනිත් එක ගන්න. ඒ සින්ක්‍රොනයිස් එක, ඒ කියන්නේ ඒක සම්පූර්ණ වීල් එක වැඩ කරන්නේ. මේක බර අරිනකොට මේක බර ගන්නවා. මේ මේ මේ යනවා. ඉතින් ඒක නිසා සක්මනේදී තමන්ට තේරෙනවා අනායාසයෙන් අ මේ සක්මන කරනකොට යන්ත නිකන් මේ මුළු බර මෙතෙන් ගන්න වෙලාවට විතර ලාවට තේනවා අතරම හරිය ඒ බර ට්‍රාන්ස්ෆර් වෙන තැන කොහොම වෙනවද කියන්නේ නැහැ. හැබැයි දන්නේ නැතුණයි කියලා කිසි පටලවිල්ලක් වෙන්නේ කාණට සිද්ධ වෙනවා. ඒක නිසා මේ ඉස්සරහට තියෙන මේ මේ පතුල එනත හීල් එක බර ට්‍රාන්ස්ෆර් කරන හැටි ඒක හදලා තියෙන මහපරත ඝනකමන තිලමෙත තුනී වෙන විදිහටනේ. ආහනේ කටයුත්ත දිහා බලනකොට පේනවා මේක හිතලා කරන්න ගියොත් අප්සේ. ඉතින් එක්කෙනෙක් මට කියලා තුන බන්නත කියන්න එපයි කියලා කිව්වට කවකුත් නැහැ කියලා. විහිළුවක්. මේ හැකරල්ලෙක් හිටියලු ලස්සනට මේ මේ ඩාන්ස් කරන්න පුළුවන්. ඒ ඉබ්බ බැලුවලු යකෝ මො පුදුම විදිහට ජනප්‍රිය වෙනවා වර කකුල් හතරයි කියන ඩාන්ස් කරන්න කියම මොනවත් කරන්න බෑ. කොහොම හරි මේ හැකරල්ල බිම දාන්න ඕනේ කියලා. ඉතින් හැකරල්ලට කිව්වලු බලලා ඔයාගේ ඩාන්ස් එක පුදුම සින්ක්‍රොනයිස් අනේ හරියට 18 වෙනි කකුල උස්සනකොට බලනකොට 36 වෙනි කකුලත් ඉසිලානේ. 36 වලට 72 ඉසිලානේ. ඒකෝට බලන්න 17 වෙනි කොට වෙලා තියෙන්නේ. එයා බලේ ට්‍රාන්ස්ෆර් කරනවනේ. කියලා හෙන්න ෆ්‍රේස් කරලා ලියුමක් කරේට පස්සේ පහුවෙන්ද හැකරලා ඒ තාලේ කරන්න ගියාලු උට මොකක්වත් කරගන්න බැහැ. ඩාන්සිනුත් ඉවරයි. ඇවිදලා ඉවරයි. දැන් මේක කිව්වට පස්සේ මම කියන කකුල් මාට්ටු වැටෙන්න පටන් ගන්නවා. ඇවිදින්න බැහැ. හයි දැන් ධම්මජී ගාමතු කිවිද දැන් මේ බර මේකට යන්න බෑ. <laughs> ඉතින් ඒ නිසා මොන්න දෙයක් හරි උගන්වුවොත් ඒකේ ගන්න තියෙන නර අයියා වෙන පැත්ත අක්කා වෙන පැත්ත ඒ අනා ගන්න පැත්ත හොඳට අල්ලනවා. මේ මෙතෙක් කල් ඇවිදපු එක මතක නැහැ. ඉතින් කියනවා පඬිතට ඒ දණ්ඩේ යන්න බෑ. බල්ලට උරට ගානක් නැත්නම් යන්න පුළුවන්. අය පඬිතයා බලනකොට බලනවනේ මේ බර සමතුලනය කරන්න කිව්වම ඒ දණ්ඩේ පල්ලේ වැටෙනවා. බල්ලා එළුව ගානක් නැතුව යනවා මොකද ඌට ගන්න ඌට තියෙන එහා පැත්තේ නේ ගොදුරු ගන්න එක විතරයි ඌට තියෙන්නේ ඒ නිසා භාවනා කරන්න ගියාට පස්සේ මේ මනුස්සෙ ඉන්න වෙන දේවල් ඒ අචංචාහම්තු යනකොට මේ එයාගේ සාකා වක කට්‍ය මෙහෙම භාවනා කරනවා සක්මන් කරනවා ඒ ගුරුනාථ කතර මේ මිනිස්සුන් සුව වෙන්න කියපම් බරපතල අසනෙවක ඉන්නේ කිව්වලු මොකද වෙලා තියෙන්නේ මේ සක්ම කරනවා කියලා මේ මොකද කරන්නේ නිකන් බොරු කකුල් කාරේ වගේ. ඇවිදින්න බෑ. මේ සක්මන් කියන්නේ නිකන් ඇවිදින ගමන් මේක තියා බලන එකනේ කරන්නේ තියෙන්නේ. ඒ නෑ මේක මේ මෙහිම කරගෙන මොනවද නිකන් අර හැකරැල්ල පාද අනුව නාදනතුව පාද තබන් තියෙන හදනවා වගේ. ඒ නිසා මේ සාමාන්‍ය හුස්ම ගන්න බෑ ආනාපාන සතිය කරන එක නා. ඇවිද ගන්න බැරි වෙනවා සක්මන් කරන එක නා. පුදුම වැඩේ. ඉතින් ඒකයි බුදුහාමර කියන්නේ කවුරුත් නැති තැන ඔය ජෝක් එක කරපන් කාටත් ඕක වෙනවා. දනුගඳේ ගැහුවා වගේ සක්මන් කරන්න බැරුව යනවා. ඒ නිසා ටිකක් කවුරුත් නැතන නිකන් ජෝක් එකට වගේ එහාට පැයට ගිහිල්ලා නිකන් යන එක දිහා බලපන්. කවදාවත් බෑ. බලන්න ගිය ගමන් මේක නිකන් බොරු කකුල් කාරෙක් වගේ එහෙනම් මේ මේ අන්තභාග කාරෙක් වගේ ඇවිදගෙන හරිද. නමුත් එතන සිටින වැඩේ ස්වභාවයෙන් මොනම බැකෝ යන්ත්‍රයකටත් තාම එකම යන්ත්‍රයකටත් බැරි වුණා. රෝබෝ කෙනෙක් හදන්න ඒ විදිහට සින්ක්‍රොනයිස් වෙලා කකුල් දෙකෙන් ඇවිදිනවා. කකුල් හතර රෝබෝට්ස් හදලා තියෙනවා. දැන් වැඩ කරන කට්ටිය ආයේ කකුල් දෙකේ හදන්න බෑ. හදපු ගමන් අර පර සම්ප්‍රේෂණය කරනවා. ඒ නිසා මේක සාමාන්‍ය මිනිස්සුගේ තරයේ රෝබෝ කෙනෙකුට වැඩිය වටිනවා හැබැයි. ඒක නම් බය නැතුව කියන්න පුළුවන්. ඒකේ දෙවෙනි ප්‍රශ්නය ධානය වශී කරනවා කියන්නේ මොකක්ද? ධානය කියන්නේ මොකද්ද කියලා මට කියලා දුන්නොත් මම කියලා දෙනවා වශී කරන්න හැටි. එහෙම නැතුව කොහොමද කරන්නේ? කවුරු හරි ලියපෙකන මට කියලා දෙන්න ධානය කියලා මොකක්ද අදහස් කරන්නේ එතකොට මට පුළුවන් ඒ පීඩේ රජුගේ පණිඩියක් කරවලු මේ මහෞෂධ පඬිතුමාට මේ මගේ වැලියොන්චිලාව කඩලා වැටෙනවා පුළුවන් තරම් ඉක්මනට වැලියොන්චිලාව ලනු අඹරලා යපන් නැත්තම් මරණයි කියලා. ආයෙ කියනවා. ඒ පරි කවුද කැඩිච්චිගේ කෑල්ල මත එවන්න හැඩේ පැටර්න් එක බලා ගන්න. මම අඹරලා එවන්නම් කිව්වා. ඉතින් කෑල්ල එවන්න තු කොහොමද කරන්නේ? මේ ගොවියක්වත් නැති ධානයක් කරන මට පුළුවන් නෑ ගොවිය අවශ්‍ය කරන්න ඒ නිසා ඒ කැමැති එක්කනා කියන මොකද්ද Taman ධානය කියලා අදහස් කරන්න කියලා. අන්න එතකොට නම් මම දන්නවා මේක ප්‍රශ්නේ සාකච්ඡා කරන්න පුළුවන්. මේ ධානය ගැන හවස කතාවේ ඔව් ධානය ගැන තියෙපත් අත්පොතම ධානය ධානය ඒක වචන හැම පොතේම තියෙන. ඉතින් මම විතරක් නෙවෙයි බුදුහාමුදුරුවෝ කියලා දෙනවා. ඒක ඒක මේ තානම් වචනයක්වත් අසභ්‍ය වචනයක්වත් නෙවෙයි. ඒක තමයි කියන්නේ වශීකරණ එක. ඔය ඒක ඒක වශී කරන්න ඕනේ කරන දැන් සල්ලි තියෙන මනුස්සයෙක් ටැක්ස් ගෙවන්න කියන්නේ හත්යක් අත්ත තේ නැති එක කොහොමද මම ටැක්ස් ගෙවන්නේ කාටද ගෙවන්නේ කියලා අහුවාම ඒක ජෝක් එකක් නේ අමාරුසය කියලා දපල් කන්තරෝල් ගිහලා කියනවා මේ රේඩියෝ එකට ලයිසන් එකක් ඕනයි කියලා. ඊට පස්සේ මොඩල් එක මොකද මම දන්නේ නැහැ. ඊට පස්සේ අහන එක ට්‍රාන්සිස්ටර්ද ඒක මම දන්නේ නැහැ. දිනක අල්ලපු විදිහ රේඩියෝ එක මට ඇහෙනවලු ඒකට ලයිසන් දුන්නා. ඉතින් අර තැපල් කාර්යය අහන අහන ප්‍රශ්නෙට කියන මම දන්නේ නැහැ. ලයිසන් ගන්න ලයිසන් ගන්න ගන්න උදේල හැන්දනක ලයිසන් ගන්නත් දැක්කේ මට. ඒ මිස උදේල ආපුවාට ඒ ටික හැන්දනක වහන්නේ නැහැ. මමයි වැඩියෙන් ආනේ. ඉතින් මම හිතුවා මම ලයිසන් ගන්න ඕනේ කියලා. ඒ වගේ නේ අල්ලුම් විතර එක ලයිසන් ගන්න ගියා. තැපල් කාර්යයට මොකෙද ඇප්ලිකේෂන් මොන ලියන්නේ? උංගදෙනේ කො ධාන කාර්යින් වෙලා තියෙන ලයිසන් නටන් තියෙනවද ධානේ නැහැ. ඒක හොඳටම දන්නවා ධාන කරපු කෙනා. ඒ කතා කරන ඔක්කොමල මොනවද මේ මනෝ විකාරක ඉන්නේ. ඉතින් ඒක ලියලා එයා කිව්වොත් එන්නේ හරි මම දෙකට යන්නේ කොහොමද කියලා ඇහුවොත් දැන් මොකද කියන්නේ? චීන කියන්නේ එක කියන්නේ මොකද්ද කියලා එන. එක ආයෙම දන්නේ එක කියපන් ඒක ඕන දෙක කියලා දැයි. කොහේ ඉඳලා මොනවද කතා කරනවද දන්නේ නැහැ මේ sannivedanaye වෙන ප්‍රශ්න නෙමෙයි අපි කතා කරන්නේ. කොරේරි උතක වචනයක් ඇහිච්ච ගමන් ඉලක්කමක් ඇහිච්ච ගමන් ඉවරයි. දැන් දෙක හරි තුන්වෙනි එක මොකද්ද කියලා. එක හතරයි කියන්නේ බණක් කියනකොට ශාංශ තුනක් නම් ලියාගත්ත හතරනේ මොකද්ද කියලා ඔන්න ප්‍රශ්නේ. හරි මොකක්ද ඒකට කියන්නේ මේක hina වෙන එක විතරයි කරන්න තියෙන්නේ. මේක දේ තරම්ම අමු ජෝක් එකක් තියෙන්නේ. මේ භාවනා ලෝකේ මෙහෙමනම් අනික් ලෝකවල වල කතා කරනව දෙයක් නැහැ. තුන්වෙනි ප්‍රශ්නේ පේන හැටියට ඩ්‍රයි විපස්සනා ඩ්‍රයි විපස්සනා කියන්නේ මොකක්ද? ශුෂ්ක විපස්සනා ඒ කියන්නේ සමත භවනා නොකර ඒකට කියනවා ශුෂ්ක ශුෂ්ක කියලා කියන්නේ කාන්තාරයට කියන නමක්. ඒ ශුෂ්ක විපස්සනා කියලා ඒ කියන්නේ ධ්‍යාන භාවනා නොකර සමත ධ්‍යාන ඇති කර ගන්න නැතුව විපස්සනාට යන වැඩේ විපස්සනා පූර්වංගම භාවනා ක්‍රමයට කියනවා ශුෂ්ක විපස්සනා කියලා. ඊළඟ ප්‍රශ්නය ණය විපස්සනාව ආපසු පහදා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ණය ණය කියලා කියන්නේ න්‍යාය එච්චරයි. විපස්සනාට දාගන්න න්‍යාය. න්‍යාය කියලා කියන්නේ ඩිඩක්ටිව් නොලෙජ් එකක්. මෙහෙම තියෙනවා. ඊගාට මොකද වෙන්නේ? ඉතින් විපස්සනා කියන වචනේ විතරයි ඒකේ විශේෂණ වෙලා තියෙන්නේ. ණය කියන වචනේ විතරයි ගන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ යෝගාවචරයේ Taman ඉන්නා තැන දැන ගැනීම අනිවාර්යද? වරහන් ඇතුළේ තියෙනවා. සමාරම්භක අවස්ථාවේ හෝ කිසියම් ධානයක. එය දැනගැනීම ඔහුගේ භාවනාවේ වැඩි දියුණුවට හේතු වේද? ඔහු එය දැනගන්නේ Taman විසින්මද? එසේත් නැත්නම් ගරු ස්වාමීන් වහන්සේගේ මාර්ගයෙන්ද? මෙවැනි වැඩ සමා සාමාන්‍යයෙන් අපි එකිනෙකා විවිධ වූ අවස්ථාවන්ට පත්විය හැකියයි හැඟේ. මේ ගැන පැහැදිලි කිරීමක් කර දෙන මෙන් දෙපා නැමද ඉල්ලා සිටිමි. ඉස්සරහ කය තියෙන තැන දන්නවනම් ඒක තමයි පටන් ගන්න තැන. පස්සේ පුළුවන් ওই නාම ධර්ම ගැන හිතා ගන්න නිසා ඉන්න ඉරියව්ව දන්නවනම් දන්නේ නැත්නම් අපි කියනවා අසතිය. අමනසිකාරය කියලා ඉන්න ඉරියව්ව දන්නවනම් සති මනසිකාරය කියන එක තමයි කායනුපසන. ඒක දන්නවනම් ඊටු ටික හැදෙනවා. ඒක දන්නේ නැතුව හෝ ඒක ගැන අදහස් කරගන්න නැතුව හෝ ඒක ගැන අවබෝධය නැතුව ඒ නාම ධර්ම ගැන හොයන්න හදනවා කියලා කියන්නේ කවදාවත් කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ නිසා බුදුජානනාංශය දීලා තියෙන අනුපූර්ව ක්‍රමයක්. අල්ල ගන්න පුළුවන්, ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්, කයත් එක්කනේ යන්නේ. ඒ නිසා කය තියෙන්නේ කොහොමද කියන එක දැනගන්න එක යෝගාවචරයට නෙවෙයි කොයි කෙනාටත් අවශ්‍ය දෙයක්. Venerable sir, uh, there are two questions. One, kindly explain the difference between samatha and vipassana meditation. Is it like the two sides of the palm one following the other. Two sides of the palm. Palm. P-A-L-M. Amen. Is it Lord Buddha who first Vipassana meditation? Please explain. Thank you. Uh, Samatha Vipassana to, to kind, in, the, in English it says serenity meditation and insight meditation. Uh, serenity is you are taking external object and try your mind to absorb into that object so that mind is project, protected. Uh, inside meditation, you take something experienceable object and try to see reality as such of that object, not get absorbed and magnetized up to, into an external object, but it is something internal. Uh, only the anapana can work as for both, object for the both meditation, samatha and vipassana. So therefore, there are some areas, the common areas, as a sama, anapana is concerned, you can use it as a samatha and vipassana. And when and where you, when and where you get absorbed and stick with anapana, it's called samatha. But when you are to see the beginning, the middle and the end, and the heat, stiffness, tension, cold kind of uh, that is called vipassana. So this is the normal way one can explain it. So it is, as far as Anapana is concerned, two sides, two facets of the same thing. the Buddha is the one uh, introduced to the humankind the vipassana insight method. Others were there uh, even in the prehistoric time of the Buddha. Second question. Who is the main problem in meditation? The ability to let go. Who is the? Main problem. Problem. In, med in meditation. The ability to let go. Question is not well um, written. So someone has to... Uh, what I meant is, what is, not who, what is, what, what is the meditation? To let go, not to gain anything, to let go, see? What is meditation? What is the main object? why we meditate? Yes, what is the hardest thing is to let go, is it? Still your question is not coming uh, very straightforward. You, you wish to know why I am meditating or what is the purpose of meditation? Yes, yes. So which one is the question? Something to do with letting go. Is letting go is big part of meditation. Letting go of suffering. Frustration. Tension. That's it. <coughs> so only thing is you, you externally you say, yes, I, I wish to get rid of my suffering. I wish to get rid of my tension. I wish to get rid of my frustration. But when and where the frustration gone, you yourself complain, I feel boring, bored. I feel monotonous, I feel sleepy. The frustration is the one keep you alive. Method is perfectly correct. Soon you apply, the, whenever the frustration is dwindling off, whenever the tension dwindling off, when the suffering goes on, you complain telling, I feel so bored. I feel so monotonous and no objective, no motivation, no it is fearful. So you understand that your very nature do not wish to get rid of this suffering. That is called fear of freedom. So this is the ambiguity in meditation. So we can ask, we can give the answer, but in practice, there's a huge ambiguity. Each and everyone who is meditating is work against meditation. But they are doing something. Meditation is something letting it happen. When it's happening, our rational mind is the very thing, again reinstalling our conceit, egotistic event, and accumulation worries, accumulation tension, accumulation frustration. And this uh, neurotic situation is the one going from one life to the other the way we don't, uh, we are not letting go our frustration, uh, but the Buddha's method is so sharp to let go that you put restriction due to your rational thinking. Venerable Sir, if I could ask, if I could respect, respectfully ask some questions from the Dhamma talk. Question number one, can you please explain the five benefits of samadhi? Uh, of course, there are no limitation to five. In the talk, I think what I try to explain is there are five men, the, the jhanic factors uh, we are earning in order to replace the five hindrances. So if you know the, the aberration, the friction, uh, the hindering part of these five hindrances, something like sexual desire, hatred, sleepiness, and uh, worrying over the past and uh, excitement for the future and doubts. So they are the burning thing in our day-to-day -day life. So when, uh, whenever the mind become uh, face-to-face uh, -face with your object of meditation, uh, the, the sexual desire or sensual desire will be replaced by one-pointedness. And your hatred will be replaced by the rapture. And your sleepiness will be eh, replaced by the applying thoughts, repetitive applying thoughts, or there won't be any sleepiness or sliminess. And future and past uh, regret and the excitement will be replaced by the present happiness in your present posture. You are simply happy in a, eh, in a uh, symmetrical sitting. And doubts will be replaced by uh, inquiring mind. Whatever the object you see, you see it's a beginning, it's an end, it's middle, so that no doubt, but instead you can see things, how uh, chain actions are taking place. So you take one thing at a time and that is well done. So therefore, not worrying about the rest of the world, whatever the in face-to-face, -face, you see incessant manner without a gap. So there is no doubt. So therefore these five uh, jhanic factors uh, easily or safely could be explained as beneficial or benefits. But it depends how much the hindrances are will recognize, you how much you have uh, suffered under your very nose due to the hindrances, so much so, uh, jhanic factors are benefits. Second question, how do you use a mind well developed in samadhi to get insight through vipassana? It is endowment. Nothing to worry. When you, the mind becomes samadhi, as if that you are, when you are deep into the uh, surface of water, if there is no frills and waves, you can see your image. You have nothing to do. Only you have to do is not to disturb water. Disturb water means disturb mind. When the mind become calm, when the water become calm, image happen. So therefore, uh, only you have to do is just keep the water level calm. So that don't shake, don't let uh, frills to arise or waves to arise. And if it is arising, just calm down. And the reflection is natural. Um, yeah. Uh, so when you from samadhi to go to vipassana, um, Sir said yesterday that's um, automatic, we go into autopilot. So does that happen autopilot or I understand that in Vipassana you've got the, the four things, um, Vedana and um, Jitana and all that, um, the four different types of meditation. Did you contemplate on those separately? And in doing so, is there some sort of uh, internal commentary going on as well? Or does, does this happen uh, by auto, uh, autopilot. So that is the danger of um, half-learning, is the danger of theoretical understanding. So theoretical understanding, try to take the upper hand, try to be a forerunner, and it hinder the direct approach, direct touch, personal experience. So you must understand to keep the direct experience first, and then the commentarial mind to run behind. Then put in the horse before the cart. But the learned people, I mean, not well, mm, how do you call healthy learning. Other people, half-learned people, always try to give commentaries, inferential, so therefore theoretical knowledge run and the practical uh, experience lagging behind, so then it's a turmoil. There is no progress, it is utter chaotic. It's a full of tension, it's a full of frustration, and uh, no, it, it is a, it's a torturing, simple torturing. So therefore one has to understand, you must have kind of a restrainment. Uh, the first thing first, the direct touch, direct observation, direct experience is the most. Therefore, you can tell more than a ton of theoretical understanding, one ounce of experience is important. Only thing is you have to give the correct perspective, give the experience first and it knows the way without any kind of a theoretical understanding. If you have a theoretical understanding, only benefit is you can explain to another person, can communicate to the other person in a less complicated way. But for your understanding, almost it is dangerous. For your understanding, almost it is impediment, if you know how the correct perspective. So therefore, not theory is always impediment if you know the correct perspective. But if you are practically first and then the theory understand in the correct perspective, and uh, when it will be benefit to the other person because you can explain it, communicate properly. So nowadays, in the many places, it's too much of theoretical understanding is always uh, disturbing. So if you uh, concentrate on the breath, then how do you, does the vipassana bit, so how do you switch to vipassana? Not, not switching necessary. If you can uh, simply explain what you see when you're observing the breath, I can share with you. Without you are explaining what you see, what you experience, uh, you are leading me also in chaotic. You are also in chaos. So there's my simple, humble request is, if you are observing, please share with us. Please express and try your best to express what you see, what you experience. Uh, and uh, yeah, these are the two terms I have to use. What you see and you experience the breath. Because uh, no other thing, you only see the breath. So therefore, not like uh, it's a part and partial knowledge, because you have to sacrifice everything to just to see the breath. Under such circumstances, how do you know that you are observing the breath, not the sound, not the pain, not the, uh, the thinking? And if it is so, what is the wholehearted experience of breath? And if you are not expressing it, our discussion is nowhere. Ready? You are ready to explain the, what, is, what you experience by breath? No? But, um, but yesterday you said that if you lose the breath, then <laughs> can you hear um, So that, that is what you have to say. I, even I try, I can't see. Am I correct? Is it a situation? Yes. Then that breath is not your object of meditation. So who asked you to see the breath? Well, I thought that's what we're doing. So that is what you thought. That is not what I have explained. But I am telling you, just see and try to see whether you can understand you are not walking, you are not standing, you are not sleeping, you are sitting. Can you go to go to that uh, sitting posture simply? Is it is it impossible? No. Yes or no? No. So what is the experience of wholehearted sitting? You can uh, go by breathing. You can feel the ground and, and how many thought moments you can keep that experience? Now you sure you are not standing. You are sure you are not walking. You are sure you are not lying, lying down. And then you know now you are really sitting. How many thought moments, how many seconds, how many minutes, you can simply keep your attention, your mindfulness, your vigilance, or your diligence to experience sitting. How long? maybe for about 10. I can't hear. Uh, but maybe for about 10, um, 10, 15 minutes. So to make it 20 minutes, what, what is the what is your suggestion? Now you know 10 minutes mm. average. Now I, we both must find the ways and means to extend that because now you, you have already stepping. So now your whole knowledge, whole your enthusiasm and your whole objective must be to how to make it 11 minutes, 12 minutes. That's all meditation. And for that you have common sense. And you have, you know it is good. I mean, it is not harmful at least. So that is all we asking. So it is, it is nothing, no any pre-qualification necessary. Simple uh, uh, advice is take a comfortable seat, if it, you don't feel comfortable, make it comfortable. And then your wholehearted approach, I am trying to understand my body, I am going to make myself the best friend. And adjust it and relax it and see how many minutes. And maybe next time 8 minutes or 10 minutes or sometime maybe 11 minutes on day by day you will know ways and means how to extend to be here and now. Don't worry about the breath. Don't worry about the rising and falling. These are the complications that uh, I would say you are pouring petrol into the diesel engine. It is not get started, never. So you have to understand which fuel you have to put. Both available in the gas station. So therefore, if you do not know, you can't blame the, the pumping person or the pumping machine. So therefore, you must understand who am I. To understand simple method is, keep the body in a comfortable position, maybe lie down, maybe standing, maybe walking. And see, I am walking, not sitting, not standing, not lying. How do I know that I am walking? That is we call walking meditation. And stand still. And you, know I am not walking, I am not sitting, I am not lying down, I know standing. How do I know? How long I can be with that? Simple as that. Venerable Sir, there are two questions. First one, yesterday, Sir said there will be a time during the meditation session you will feel like vomiting and suicidal. Could Sir please explain why this would happen? I thought meditation supposed to give a peaceful and calming effort, uh, effect on mind and body. So if it is not happen, well and good. If you don't have any kind of a uh, boredom, if you have no, any kind of a monotonous, if you have no any kind of uncertainty, if you have no any kind of dangerous feeling, well and good. So the, the vomiting feeling and suicidal feeling is an exaggeration of the same thing called boredom or monotony or the fearfulness or uncertainty so therefore, if it is not happen, uh, don't worry about this all what we are talking about the Dhamma talk, because I am talking not only a single person, it's, a, it's an array of people. So therefore, some people or majority of people often discontinue meditation because of the boredom, because, because of the monotony, because of the uncertainty, and because of the fearfulness. And that is the early symptoms of suicidal uh, signs. So therefore, it is a natural thing in meditation. That is because you are not in a hobby. You are not in self-indulgence. You are not in a sexual or sensual game. So therefore, when and where mind is going to focus into one single thing, these are the initial reactions of the mind whenever you are going to introduce mindfulness. So it is nothing unhealthy, nothing abnormal, it is not specifically in you, any person going to do meditation, this can happen. That is why it is giving in Dhamma talk, this kind of thing happen. Don't take it personally as it's my mistake. It's natural whenever you are restraining, mind react in this kind of ways. Second question. With regard to rebirth, what exactly is rebirth? Is it a form of conscious and subconscious energy? Is this energy similar to the energy of the stars in the universe as they die and new stars form? Thank you, sir. So this is uh, very difficult to communicate that you can, when you are going to sleep, tomorrow morning you awake and see it the same person or any difference that happened. And because in between there's a gap. I'm not going to explain and I, I don't think it is exactly representing uh, rebirth, but you can understand when you go to the deep sleep and you get up, the getting up moment is very prominent. You can understand non-self to self start, And sleeping mood also, if you are mindful, it is gradual process from self to non-self start. So this is a kind of a rehearsal about the death and the rebirth. So therefore try to understand uh, the sleeping process and awakening process. And whenever you try to see the disappearing mode of the breath, maybe single breath or single breath or single in-breath or the totality, again you can rehearse the same. When and where you become very familiar very acquainted with this kind of a disappearance of breath and reappearance of the breath, that particular person is more nearing to understand it. Without that kind of experience, this will be just theoretical. No, nowhere we can go, so therefore try at least at the sleeping and awakening or when and where your object of meditation is dwindled, uh, the calming down, uh, take care and there you may get uh, nuances or shades of the death. ගෞරවනීය ස්වාමීන් වහන්ස ප්‍රශ්න දෙකක් අහලා තිනවා පළවෙනි ප්‍රශ්නය ආනාපාන සති සූත්‍රය අනුව ආනාපාන සති භාවනාව පුහුණු කිරීමේදී පළමු අවස්ථාවේදී දිග ආස්වාසයක් දිග ආස්වාසයක් බව දැන ගැනීම හා දිග ප්‍රස්වාසයක් දිග ප්‍රස්වාසයක් බව දැන ගැනීමද දෙවන අවස්ථාවේ සඳහන් පරිදි කෙටි ආස්වාසයක් කෙටි ආස්වාසයක් ලෙසත් කෙටි ප්‍රස්වාසයක් කෙටි ප්‍රස්වාසයක් ලෙසත් දැන ගැනීමත් යන අභ්‍යාසයේ කලක් කිරීමෙන් පසු තුන්වෙනි අවස්ථාව ලෙස සඳහන් වන මුළු හුස්මම අත්දකිමින් ආස්වාස කිරීම හා ප්‍රස්වාස කිරීම යන අවස්ථාවට ගමන් කළ යුතු වන්නේ කුමන කාලයකට හෝ කුමන සාධක පරිපූර්ණ වූවායින් පසුවද යන්න කරුණාවෙන් පැහැදිලි කර දෙන සේක්වා. තවද එම දෙවන අවස්ථාවෙන් තුන්වෙනි අවස්ථාවේ ඇති අභ්‍යාසයට යෑම සචේතනිකව තීරණය කොට කළ යුතුද නැතහොත් ස්වභාවිකවම එය සිදුවනු ඇද්දයි දේශනා කරන්නේ නම් මැනවි. මේ කෙනාගේ මම අහන්න කැමතියි යා ඉඳගත්තර පස්සේ තමයි ඉඳගෙන ඉන්න බව දැනෙනවාද කියලා. ඊට ඉස්සෙල්ලා ආනපානෙ මොකක්වත් යන්න ඉස්සෙල්ලා තමයි ඉඳගෙන ඉන්නකොට මම දැන් මේ ඉඳගෙන ඉන්නවා. මේ ආනපානට හරි මොකට හරි එන දෙයකට බලාපොරොත්තු ඉඳගෙන ඉන්න බව අත්දකලාද යන්නේ මේක කියලා උත්තර දුන්නොත් මට හරිය ලේසි මේකට ඊටු උත්තර ටික හොයාගන්න. කැමැතිද මේ භාවනාවට වාඩි වෙලා මම වාඩිලා ඉන්න බව දන්නවා කියන එක සාතික වෙන්නේ. සමහර අවස්ථාවලදී පුළුවන් සහනංශ හැම විටම නෙමෙයි සමහර අවස්ථාවලද මට ඒ කමතකේ දා කෙලිම කුස්ම යන වෙලාවල් තියෙනවා. ඊළඟ සමහර අවස්ථාවලදී වංශගේ උපදේශන සීත පාදන ඉස්සෙල්ලා ඉරියව් ඉරියව් පොඩ්ඩක් ඉඳලා අමෝරාවෙන් එකට යන්නක පොඩ්ඩක් ඉඳලා යන්න උත්සාහ කරනවා සාංශ. එතකොට ඉරියව්ව සියරසියක්ම නෙමෙයි තරමක් දුරට හරි ඉරියව් ඉන්න බව හැඟීමක් තියෙනවා. ඒක පිළිබඳව දැන් දවසින් දවස පරියන්ගේ පරියන්ක යනකොට ඒකට හුරු ගතියද වැඩි වෙන්නේ නැත්නම් ඒකට යන අපහසුකම් වැඩි වෙනවද නැත්නම් ගියාට පස්සේ සැක කරන ගතිය වැඩි වෙනවද නැත්නම් හුරු ගතිය වැඩි වෙනවද ඉරියව්වට? ඉවි අවුලක් සංද කුරුගතිය මම හිතන්නේ වැඩි වෙනවා. ගොඩක් වෙලා භාවනා කරන සංසාර කොන්දෙහිම සමහරට වේදනාවක් එනවා ඒ නිසා මම තරම් උත්සාහ කරනවා මුලින් පටන් ගන්න පස්සේ ඉලව පුළුවන් තරම් තාක්ෂණිකව නිවැරදිව කරගන්න මම හිතන්නේ උනට මට තේරලා තියෙන එක හරි වැදගත් දෙයක් කියලා ඉරියව්වට සිහිය යොදවන එක ඒක නිසා මම හිතන්නේ එන්න එන්න ඒ කියන්නේ විශ්වාසය වැඩි වෙන කෙනෙක් එක. ඉරියව්ව එහෙම හුරු වෙලා ඉඳලා ආනාපානට අනේක කරන දෙයක්ද කරන එකද? අ කරන දෙයක්. ඒකයි වැරද්ද. ඒක නිසා දිගටම ප්‍රශ්න වැටක් කියනවා. ඒක හරියට guided meditation ආ regimentation එකක් කරගන්න. regimentation කරන්න ගිය ගමන් tension. විපස්සනා පුළුවන් තරම් කරන්නේ ඉඳගෙන ඉඳලා ඉඳගෙන ඉන්න එකේ අපි පහසුව ගන්නවා. ඉඳගෙන ඉන්න එකේ තියෙන සමමිතික බව ගන්නවා. ඉඳගෙන ඉන්න එකේ තියෙන සැහැල්ලුව ගන්නවා. මොකද එතකොට ඒක මෛත්‍රියක් නේ. ඒක මේ තමන් තමන්ගේ කයට කරන මෛත්‍රියක්. ඒ වගේ විපස්සනාවට පෙරහුරුවක්. ඊට පස්සේ බලන්න මොනවද එන්නේ කියලා. එහෙම නැතුව මේ අරක එන්න ඕන, මේක එන්න ඕන, දිග හුස්ම එන්න ඕන, කෙටි හුස්ම එන්න ඕන කියලා ගිය ගමන් ඒ රෙජිමෙන්ටේෂන් එක is simple torturing. simple torturing. ඉතින් ඒ ඒ තරමටම අපි මේ අපේ දරුවෝ රෙජිමන්ට් කරන්න හදනවා රට රෙජිමන්ට් කරන්න හදනවා ක්ලයිමේට් එක රෙජිමන්ට් කරන්න හදනවා මේ කරන හැම වෙලාවකම ගඟක් උයලට හරවන්න හදන කෙනෙක් වගේ ලොකු අපහසුකකටපත් වෙනවා මේක තමයි ආගමෙන් කරන්න හදන්නේ ධර්මයේ ඒක නෙමෙයි කියන්නේ ධර්මයේ කියන්නේ හොඳට දේවල් වලට වෙන්න දෙන්න ඒ ටික වේලාවකට සීයති සාධකයට මේ ලැබ් කන්ඩිෂන් එක ඒකලිය බලන්න ඉන්න මොකද වෙන්නේ කියලා ඒක තමයි අපිට කරන්න බෑ ඒකයි විපස්සනා කරනවා කියලා කියන්නේ කරලා බලනවා නෙවෙයි වෙන දේ දිහා බලන. ඉතින් ඒක හරි අමාරුයි. ඒ අමාරු කෙනාට මේ මේ භවනට බැසගන්න ඉතාම අමාරුයි. ඒක ලොකු ෆෝමියුලා එකක් හිතේ තියෙනවා. ඒ ෆෝමියුලා එකට හිට කිට්ටු වෙන්න තිය අඩු ගානේ නිකන් සාමාන්‍ය වත් මේ වැඩේට බැහැ ගන්නවත් බෑ. ඒ නිසා යා රවට්ටලා, ආගිත මායා කරලා තිමීර දාන්න ඕන සරල වැඩකට. දාලා ඕක දිගේ යන්නකෝ. ඒ අමතර මොනවාක්වත් ෆෝමියුලාස් කටපාඩම් කරන්න ඔක්කත් රෙජිමන්ට් එක මොකක්වත් ඉන්න ඉරියව් වෙන තැවිදිනකොට කියන්න මොකක්වත් නැතුව එහාට මෙහාට මේ අතේ බර නැතුව සමබරව සම්ම යවිදින්න නිකන් යවිදින්න යවිදලා ඉවරලා බලන්න මේ යවිදින බව දැනගන්න ඉඳගෙන නෙවෙයි කියලා දන්නවද කියලා බලන්න කියන්නේ හිටගෙන නෙවෙයි කියලා දන්නවද කියලා බලන්න කියන්නේ නිදාගෙන නෙවෙයි කියලා දන්නේ කොහොමද දන්නේ ඉතියාරි කිටයි මම ඉඳගෙන ඉන්නකොට සුවසේ ඉන්නකොට නම් මෙහෙමයි මේ යටි පහටිය තිකෝණයක් බිම වැදලා තියෙනවා තේරෙනවා නිශ්චල පොළවේ නිශ්චල යටි පහටියක් ඇවිදිනකොට තේනවා නිශ්චල පොළවේ කම්පන චංචල තියෙන කකුල් දෙක කොකෙක් ඇවිදිනවා වගේ තේනවා ඉච්චරයි. ඕක තමයි නිවන කියන්නේ. උයින් අපිට මොනකට ගියත් ඒ මනුස්සයා මේ හතරස් හිතකට රවුම් කුණ්‍යක් ගන්න හදනවා වගේ රවුම් කුණ්‍යක් රවුම් ඊළඟට හතරස් කුණ්‍යක් ගන්න කෙනෙක් කොච්චර කුළු ගෙඩියෙන් තලුවද. වදින්නේ වදින්නේ ඒක නිසා ඒ එවැනි පටලවා ගත්තට පස්සේ ඒක සිම්පල් ටෝචරින් simple burning. ඉතින් ඒක ඩීලර්න් කරනවා කියුවාම ඩීකන්ඩිෂන් කරනවා කියලා පස්සේ යාට රිද්දෙනවා. ආයෙත් මට දෙකේ පන්ති ළමයෙක් ඉන්න පුළුවන්ද? මට ආයෙත් මේ මොන්ඩිසෝරි යන්න පුළුවන්ද? එහෙම කොහෙද මට ඕනේ ආනාපානෙ නිවන් දකින්නේ. අර නිවන නැතුව කවන්නේ ආනාපානෙ ඕනේ. මේ කාලවරෙන් කොහොමද? Yes, it could make sense of it. සංස විවිධ භාවනා ක්‍රම උපදෙස් තියෙනවා මට ඒක සංස අදම වැඩි බුද්ධ දේශනාවක් කරන එක කියලා ඉතින් ඒ නිසා තමයි ආනපනස සූත්‍රය බුදුජානනාංශයේ සම 40 කර්මස්ථාන දේශනා කරනවා කර්මස්ථාන 40ක් දේශනා බුදුන්ස් කියනවා දේශනා විලාස කියලා જાතියක් ඒ පුද්ගලයා ගැටි බලලා අවස්ථාව හැටියට බලලා ප්‍රැක්ටිකල් පැත්ත දෙනවා ඒත් බුදුජානනාංශයේ යාගේ choice එකට ඉඩ දීලා යන්නේ ඉන්ටර්ප්‍රිට් කරන්න යන්නේ මේ දෙක කරපන් කියලා එතකොට ඒක කමාන්ඩ්මන්ට් එකක් නේ බුදුහාසේ කමාන්ඩ්මන්ට්ස් නැහැ. සිල්පද තියෙන. ඒ නිසා අනක් නැති 50ක් තියෙනවා. 50 ජීවත් වෙන කැමති නම් කරලා බලපන් කියලා. අපි මේ ලෝකේ පාලනය කරන්න පුරුදු වෙලා වැඩිකම නිසා අපිට හුස්මවත් ගන්න බෑ පාලනකින් තොරව. පයින් ඇවිදින්නත් බෑ මේ ස්වභාවයෙන්. මේ හැම එකම કૃත්‍රිම වෙලා. ඒ නැත්තම් මේ පර්ෆෙක්ට් කරන්න හදනවා. ඒකට කියනවා පෙඩැන්ටික් කියලා. පෙඩැන්ටික් කියලා කියන්නේ අකුරට වැඩ කරන්න ඕන සේවන. දිග හුස්ම ආවට පස්සේ කෙටි හුස්ම එන්න බැරි වෙලා දිග හුස්ම පස්සේ දිග හුස්මක් ආවොත් එහෙම අන්න නඩු. දැන් කෙටි හුස්මක් බලාපොරොත්තු වෙලා දිග හුස්මක් ආවොත් අහම ඇයි එහෙම වෙන්නේ? දැන් එන දේ බලාපන් කිව්වට පස්සේ නඩු බෑනේ. මොන විදියෙන්වත් බෑ අපිට අපිට ආයෙසලයක් බබෙක් වෙන්න බෑ. ඒක මේ එක්කෙනෙකුගේ දෝෂයක් නෙවෙයි. ඒ තරම මේ ඩීලර්නින් process එක ඩීකන්ඩිෂනින් කරනවා කියන එක ඒ කෝවේ දාලා උණු කරනවට වැඩිය අමාරුයි. ඒක ලේසි කියන බුදුරජාණන්සේ කියනවා ඊටාම තරුණ වයසේදී ලේසි. ළමා වයසේදී මොකද එයාට නැහනේ assumption එකක් නැහනේ. idol එකක් නැහනේ ඇවිල්ලා. personality එකක් නැහනේ. හරි ලේසි හදන්න. නමුත් ඒ කාලේ සාමාන්‍යයෙන් ඔය සෙල්ලම් වයසේදී හෝ ලිංගික වයසේදී මේකට පෙළඹෙන්නේ. පෙළඹෙනකොට personality trait fixලයි කරන්නේ. ඊට පස්සේ ඒක ආයෙ අමුණු කරලවත් හදන්න බෑ. මේ හදන්න බැරි බව දන්නවනම් ඒකට බුදුරජාණන්සේගේ ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් ආයසරයක් දෙකේ පන්ති ළමෙක් වෙලා ඒකට අපි සද්ධාව කියලා කියනවා. වෙන්න පටන් අරගත්තොත් ඒක හරි ත්‍රිලින්. බුදුසසුනාංශයට අපි ජීවිතේ පාව දෙනවා. කාය පාව දෙනවා. තාදිල කියනවා භගවා ජානාති අහන්න ජානාති. භාගතුනාංශයට වැටෙනවා මට තේරෙන්නේ නැහැ. එච්චරයි. ඒකට බුදුසසුනාංශයට ඕන දෙයක් කරනවා. නෑ වහන්සේට මට තේරෙනවා කිව්වනම් එහෙම බුදුන්සේ බම්බු ගහන කියලා නිකන්. <laughs> උගදෙනකොට කියනවා මට එනවා මේ වෙලාවේ. <laughs> සම්මු ගාන කියයි. ඒක මේ පැහෙන්න හදන මොන කරන්නේ? බුදුහාමරේ එනවා බුදුහාමරට උගන්න පොට වාඩින මං කියලා දෙන්න. ඒ අපි අපි පොතපත ඉගෙන ගත්ත උගත් මිනිස්සු හොඳට තේරුම් ගන්න ඕනේ. මේ අධ්‍යාපනයේ තියෙන තන්නේ කරම මාන්නේ ඇති කරන්න විතරයි මොනම දෙයක්වත් ඔය අධ්‍යාපනයේ නැහැ. එකෙන් කරන්නේ තන්නේ කරම අනිකයි චප්ප කරන්න ක්‍රමයක් උගන්ලා දීලා තියෙනවා. අධ්‍යාපනයෙන් දැනුමයින්ට බෑ කියන එක කියන්නේ අධ්‍යාපනක්. ඒ නිසා වැඩියෙන් අධ්‍යාපන වෙච්ච අය කියන්නේ BS එක වල තියෙනවා නම් බුල්ෂිට් කියලා කියනවා. MS එක වල තියෙනවා නම් මොෂිට්. PhD කියලා කියන්නේ pile deep and high. එහෙම නැත්නම් permanent head bench කියලා කියනවා. ආයෙ ආයෙ තනියම කරන්න බෑ. ඉතින් මම ඔගේ භාගයට ගිය නිසා මම දන්නවා. මගියා මේ තියනන් ගියයි මේ මේ නිකන් මිනිසුන් බයින්න කතා කරනවා ඇහෙන්න කාලා තියෙනවා. මට ඉස්කෝලේ යන කාලෙම තේරුණා මේ අයිසෙක් නිව්ටන්ගේ අරයා මේ ඇවිල්ලා කලුලැල්ලේ ලියනකොට පොතෙන් තමල ගහන්න දෙනවා ටීචර්ට මේ කුණු හරපයක් දෙන්නේ දන්න දෙයක් කියපන්කෝ. කාබනික රසායන විද්‍යාව කියන්න ගියාම ෆෝමියුලාස් ලියනවා මේ බ්ලැක් බෝඩ් එකේ මේ පැන්සිල අනිත් පැත්තට. මම හරි දක්ෂයි. ඉතින් අපිට ආවේ ලස්සන සුවඳ ගහන වැඩම් කෙනෙක්. ඉතින් මේ පැයේම ඉතින් බොහොම ඉගෙනගෙන ඉතින් මම කොච්චර මයිත් එක යාළුවද කියන අලුත් සාරියක් ගත්තාම මම වඩ ගහන ලැබ් එකට ගිහින් ඉටිපන්දම තියලා බීකු පුච්චනවා ආදී කියලා. ඒ තරම සුවචකී කර ගෝලයක්. ඊට පස්සේ පන්තියේ දැන් ප්‍රැක්ටිකල් ක්ලාස් එකට ගිහිල්ලා බෝතලයක් පෙළ මේ ෆීනෝල් කිව්වා. මම කිව්වා ඉතින් අර මේ හැදේ නැහැනේ. ඒකේ වතුර තියෙන්නේ. දැන් මම ටීචර් එක එනකන්ට ඩික්ෂන් මොකද ෆීනෝල් අඳිනකොට මට බ්ලැක් බෝඩ් එක ඇඳෙන්නේ කැරි සුහක් කරාදි ගහලා අන්තිනවා. ඊට මම ටීචර් කතා කරලා හොඳටම මට ආදරේ. ඉතින් මට කොහොමද මේක ෆීනෝල් එමෙ වතුරනේ. උගේ ළමයා පිස්සු කතා කරනවා. ඒ විද්‍යාඥයෙකු පිස්සු කියපු කතාවක් විතරයි කියව ෆීනෝල් ෂේප් එක. ඉතින් මට තේරෙනවා මොන විකාරයක් දැන් ෆිසික්ස් මාස්ටර් ඇවිල්ලා කියනවා ඉස්සලා මේ ලෝකයේ හිතවලු ඉලෙක්ට්‍රෝන පොසිටිව් එකේ ඉඳලා නෙගටිව් එකට පයින්නවා කියලා. පස්සේ බලනකොට කැතෝඩ් කියන දැක්කට පස්සේ ඒගොල්ලෝ කොන්ෆරන්ස් එකක් තියලා ඒගොල්ලෝ නෑ නෙගටිව් එකෙන් පොසිටිව් එකට පයින්නේ කියලා. දැන් මට දැකයි කෝකද ඇත්ත කියලා. <laughs> එකෙක්වත් දැකලා නෙවෙයි කතා කරන්නේ. මෙතන ඉන්නවනේ ඉලෙක්ට්‍රික් ඉංජිනේර කෙනෙක් කතා කරනකොට දැකලා තියෙනවද කියලා ඉලෙක්ට්‍රෝන කියන්නේ මොකද්ද කියලා. ඒ එන තියරිස් එන තොගයක් ගහනවනේ ඔක. තන්නේ කර ප්‍රජාපති. මුළු අනේ සමා වෙන්න ඕනේ මේ කතෝලික මනස ඉන්නවට මේ මුළු කතෝලික ආගම කියන්නේ ජෝසප් දපපු හීනයක්නේ. අර වන්දේ දැකපු හීනෙකින් මෙච්චර දුරදිග ගිහිලා තියෙන්නේ. එනම් මේ කේතු සංසෙ තියෙන ඉස්සරහ මට සමා වෙන්න. මේක කොච්චර කදහනද? කොච්චර කදහනද ජෝසප් දැප්පව හීනෙට හදපු කතාව? නිසා අපි දන්න තියරියකින් වෙලා ඉතින් අපිට මාන්නයක් ඇති වෙලා තියෙනවා. තව දෙයක් පිළිගන්න කැමති කට්ටිය තියෙනවා. මම දන්නවා මම එක්ක ඉන්නවා කියලා හදලා තියෙනවා. තව දැනුම වැඩි කරන්න ඕනේ කියලා පිස්සුවක් හදලා තියෙනවා. දැනුම හදන්න ගන්න වෙන මොකද මේ ස්වභාවික ජීවිතේ නැති වෙනවා. ඉතින් ඒ නිසා බුදුජානක කවදාකවත් නොමගරින්නේ උන්වහන්සේ කරලා දීලා තියෙන්නේ මනුස්සයන්ට නැවත ඩිකන්ඩිෂන් කරන ක්‍රමයක් ඩීලර්නින් ප්‍රොසෙස් එකක් අපර ගෙදර එන පාර කියලා දීලා තියෙනවා ඒ සංස්කෘත මේ පොතේ ලියලා තියෙනවා මැට්ටෙක් මෝඩෙක් ගමෙන් ඈත බලාතකට ගිහලා රස්සාවක් කරා ඒ රස්සාව හම්බෙලා නැහැ මෝඩ ඊට පස්සේ මෝඩ දැන් ගමට යන පාර දන්නේ ඉතින් ඇවිල්ලා මේ ගඟේ ගොඩ වෙලාලි ගියේ මේ කොට ඉඳගෙන මිනිස්සෙක් කිව්වලු මම අසවල් ගමේ මිනිස්සෙක් මම මේ රසාව හොයන්න ගියා එතන රසාව හම්බුනේ නැහැ දැන් මට මතක නැහැ යන්නේ පාර මතක නැහැ ඊළඟට ගොළු දැම්මතර ගඟ පේනද ඔව් ගඟට මෑවැත් තියෙන ගහ තියෙනද පේනද ඒ ගහට උඩින් පේනවද පාර ගඟේ එහා පැත්තේ ආ නෝග දිගේ ගිහලා වමට ඇල්ල දකුණට ඇවිත්ම බලයි ගමට යන්න පුළුවන් කියලා. නැසෙ කියලා මේ මිනිස්සයා අර ගඟට මෙහා පැත්තේ තියෙන ගහ උඩට නැග්ගන්නේ. දැන් උඩ ගහට උඩින්නේ බාරපේ. ඉතින් ගහට ඇවිල්ලා ගහගේ ගහගේ ගඟතිගේ ගහත් දිගේ එහාට එහාට යනකොට දැන් ගඟට පාත් වෙනවා. ඒකට අලියෙක් කරනවලු නලිය නාවකට මිනිහ ඊටවස් ගලු මැෂිනාව වැඩේ කියලා වේගෙන එන්නේ. මේ මම දැන් මේ පාර හොයාගන්න යනකොට ගහ උඩ නැගලා එන්න ඊට පස්සේ මම මොකද කරන්නේ? ඊට පස්සේ උඹ අලිය උඩ නැගලා පොඩම බාපන් ගියා. මේ මිනිස්සේ අලිය උඩ නැගකට පස්සේ හරි අප්පුටි ගහනකොට මූ උඩට යනට අලිය කියන්නේ. දෙන්නම ගඟට වැටලා ගන්නවා. මේ අර ගහට උඩින් ගහට උඩින් පේන පාර ඵලයන් කියවන රමස ගහට උඩින් ගිහිල්ලා පාරේ යනවා. ඊයගේ අපිව කොච්චර උගත්කම් තියුණත් පුදුජානන්සි ඉස්සර බන්නකොට නොදරුවෝ. කියන දෙයක් ඇහෙන්නෙම නැහැ මොකද අපේ ඔළුව කුරුවල් වෙලා තියෙන්නේ. ඉතින් අපි කවදා හරි යටහත් පහත් කියන දේ අහන්න ගත්තොත් මේ භාවනාව එච්චර මහා ලොකු දෙයක් නැහැ. අපි මේ අපි දන්න ෆෝමියුලා එක දාගන්න කියම තමයි අවුල තියෙන්නේ. ඒ නිසා ඒ ආනාපාන කරන ඉස්සලා කනිට නිමීට උස්ම ගාලිට සබ්බ කාය බලන්න බලයින. ඉතින් අර ආමුතු මේ කොයි දේ පන්සලේ කියන්නේ ඒක ආලෝක ආමුතු මට පස්සේ අපි මං උපංගමේ එහාට පොය දාසලා ඉල ඔක්කොටම කමට අන්දිනවා. දැන් වාසකවල ඔක්කොම වාඩි වෙන්නේ අරල දැන් ආනාපානි කරන්න. ඔන්න මේ හුස්ම දිහා බලනද මම දැන් දාන ගන්න යනවා මේ නයි වාගේ පිඹින්න එවලා ඇත් වෙන්න බකට්ටිය කියලා දාන ගන්න යනවා. මොකද මේ ආනාපානි කරන්න ගියාම ඇදුම රෝගී වුණා. අදින්න පටන් ගන්නවා. මේ තියෙන හුස්ම දිහා බලන්න බෑ. මම මේ තරහට බලිනවා එහෙම නෙවෙයි මම එක එක අවුච්චාන ටිකක් අර මේ මේ පතුරු ගන්න ගතියක් තියෙනවා ඒ කියන්නේ ඕක එක සැරේ කිව්වත් දහසරේ කිව්වත් අපි අහලා තිබුණත් අපි මේකෙදී දිනුන උනාට තව දැනකදී ආය අල්ලලා. ඒ තරම්ම අල්ලගත්ත දේ අතාරින්න ගන්න. ඒ නිසා සිම්ප්ලි ඉඳගෙන ඉඳගෙන ඉන්න බව දන්නවා නම් මම කියන සමාට මං දොස්සා නැති. ඕක තමයි නිවන කියන්නේ. මේ වාඩි වෙලා ඉනකොට වාඩි වෙලා ඉන්න බව දන්නවනම් ඕක තමයි නිවන කියන්නේ. පුළුවන් නම් බලන්න පැයක් ඉඳ රහත් වෙනවා. ඉන්න බෑ. ඒ තරම් නිවනට අකමැතියි. ඉරදී කුරුල්ල සද්දට කැමති, සද්දට කැමති, වේදනාවට කැමති, හිතවිල්ලට කැමති. අර ඊටාම ප්‍රසිද්ධ මේ ඉඳගෙන ඉන්නවා කියන එක දන්නකම නිවන. ඒකමයි නිවන කියන්නේ. අපේ හිත කැමති නැහැ. ඒක හරි කම්මැලි, ඒක හරි නීරසයි, ඊට වැඩිය හොඳයි සද්ද. ඒක හොඳයි වේදනා. ඊට වැඩිය හොඳයි හිතවිලි කියලා අපැදුරටත් මුඛ්‍ය මේක පැල්ලෙනවා. ඒ නිසා අපි උත්සාහ කරන ගියාට කමන්නේ බාපව ඉන්නේ මෙතෙන්නේ. රෝබග්ගාල වරෙන් ආවට පස්සේ ආයෙත් බලන්න ඉඳගෙන ඉන්න ඉතේක රීදෙනවනම් පටල ආය හරිය හින්න. ඒකල බෑන්ඩ් කොච්චර බලන්න. සක්මන් කරනකොට බෑන්ඩ් ඕනේ සද්දයකට වේදනාවට ගියාට කමන්නේ. මම දැන් ඉඳගෙන නෙවෙයි බව දන්නවනේ. විදින බව දන්න ඒකට හිත ගන්න. ඒ තරම්ම සරලයක් පාඩපත් කරගත්තට පස්සේ ඒක සෝපාකටත් පුළුවන්, පටාචාරාවටත් පුළුවන්, ඕන කෙනෙකුට පුළුවන්. එහෙම නැතුව දීර්ඝ කොමිලාසෙක් කියන්නේ කියොත් එමෙ සෝපාකලා කොහොමද නිවන්නේ කියන්නේ. අඟුලිමාල කඩුසන තියන්නේ කොහොමද නිවන්නේ කියන්නේ. පටාචාර රිදි නැතුව ඇවිල්ලා නිවන් දකින්න කොහොමද? ඔය මොකක්වත් තිබුණ නැහැනේ. මං කියන්නේ අපිට ඒ තරම්ම උපනිෂේ සම්පatti නැතුව ඇති. නමුත් පුළුවන් තරම් මේක සරල කරගන්න එකයි කරන්න තියෙන්නේ. ඒක දන්නවනේ නිවන් දැකලා. ඒක තමයි නිවන කියන්නේ කිව්වම නිවන කියන්නේ මේ ප්‍රත්‍යක්ෂ වැටහෙන දේ. ඔය මොනම ෆෝමියුලා එකක්වත් ඕනේ මොනම අභිධර්මයක්වත් ඕනේ මොනම විනයක්වත් ඕනේ මොනම ධර්මයක්වත් ඕනේ මේකේ ඉඳ බැරි නිසයි අපි ඔය එක එක කෝලම් කරන්නේ එතකොට දැන් මේ ඉන්නකොට දැන් ඉරියව්වට සාදර වෙනවා කියනවා. එතකොට ඉතින් හුස්ම එහා මෙහා යන දැනුත් ඒකත් ඔය වෙද්දී. නෑ ඉතින් ඉඳගෙන ඉන්න එක ඇතුලේ දැන් කටුගෙට ඵලයන් කිව්වට පස්සේ කටුගෙ ඇතුලේ ගියාට පස්සේ කිව්වොත් මේ කබඩ් එකේ තියෙන අවුරුදු 6000කට පරණ ඒවා දැම්මම මොකද කරන්නේ කියලා ඇහුවොත් ඕකනේ යහ කබඩ් එකෙත් ඒ වගේ තමයි. ඒක ඇතුලේ තියෙන ගොඩාක් කබඩ් තියෙනවා හැම එකෙම තියෙනවා එකට එකට අවධානය ගන්න මිනිස්සුන්ට කීලිවර කරන්න බැරි තරම් දෙයක්. ඒක බලනකොට තව කබඩයක් තියෙනවා. ඉතින් ඒක තාම කටුගෙ ඇතුලේනේ. හරිද නේද? අතු තමයි හොඳට දැනගන්න ඕනේ කටුගේ ඇතුලේ ඉන්නේ කියලා. එච්චරයි. මනෝ විකාරයක් නෙවෙයි. හිතවිලි බීලා නෙවෙයි. මත් වෙලා නෙවෙයි. මේ කටුගේ ඇතුලේ. ඉතින් මේ මුළු භාවනා උපදේශෙම තියෙන්නේ මේ තමන්ගේ හිත ඇතුලට ගන්න. මුලමඳක බලන්න ඕනේ නැහැ. මුලමඳක බලන්න ඕනේ වෙන්නේ මේකේ ඉන්න බැරි කමට. ඒකයි ආනාපානයක් දාලා ආනාපානෙ විස්තර බලන්න කියලා කියන දේ ඒක ඇතුලේනේ තියෙන්නේ. ඉන්න ඉරියව් ඇතුලේනේ. ඒක ඇතුලේ දානවා කියලා කියන්නේ බබාට සෙල්ලම් බෝලයක් දීලා කියනවා මම කඩේ ගිහිල්ලා එනකන් බෝලේ අරගෙන සෙල්ලම් කරන්න. ගෙදරින් එළියට යන්න එපා. ඒ තාකල් අම්මා එනකන් බබා රසයි. ආන්නේ වගේ වැඩක් තියෙනවා. ඒක නිසා සම්හන්සගේ වචනෙන් කිව්ව සම්හන්සගේ වචනෙන් කියනවා මේ මොහොතේ නිවන්. ඔය මේ මොහොතේ ඉන්නවා කිව්වහම තනකුත් ඕනේ. ඔය මොහොත කියන්නේ කාල පරාසය. දේශ පරාසය තමයි තන. ඉතින් අපි මේ හිත නන්නතර වෙන වෙනකොට කාලයක් සහ දේශයක් අපොයින් කරනවා. මම දැන් මෙතන. කියන බලුවන් හිටපන්. බැරි වෙන්න දෙයක් නැහැ. බැරි වෙන්නේ මේ නන්නාව නානා ප්‍රකාර ආශාවල් ඉෂ්ට කරන තියෙන කතිය කාමච්ඡන්දේ. මේක නැත්තම් කාට හොරකම් කරන්න බෑ. දැන් මම මෙතන ඉන්නවා කියන එක කාටවත් අපි හිතෙන් දෙන එක වළක්වන්න ලෝකේ බලවේගයක් නැහැනේ. බලවේගය තණ්හාව. බලවේගය අවිද්‍යාව. ඉතින් අපි අවිද්‍යාවයි තණ්හාවයි එක සටන් කරන්න කියලා ගියාට කමන්නේ ආයෙසෙන් මෙතන වරෙන්කෝ. ආයෙසෙන් රැස්තන කරන ආයෙසෙන් ගෙදර එන්නකෝ. එච්චරයි. Um, so when, when you're um, seated down, um, and uh, so Sir said just to be that, just remain just be and just be. So say if you get a pain and um, you watch the pain coming, the middle and the fading away of the pain, then what what, what is that then you're doing? It is a whole within the frame of be. Anything happen, you are not a culprit you are not committing anything. Anything if you do, you are answerable. Let anything happen, it is object of meditation. If anything you do, you are get committed, you are answerable. Therefore, we try our best to not to do something, but observe anything arising. but we can't do it, all of a sudden we can't stop our doing try to understand doing is happening by the propellants. as a kind of a acceleration, kind of a momentum. Never mind, your restrainment must be there. Do if it is to the utmost minimum. And even it is happening, just sympathize it. Try to maximize, let things to happen. Things as they are happening. And enlightenment is very quick, very easy once you recognize it. සංහස දැන් එහෙම කර්මයෙන් හිත තියාගෙන ඉන්නකොට දැන් සබ්දයක් ඇතුණාම ඒකට හිත දුවන්නේ නැති වෙන්න සබ්දයක් සබ්දයක් කියලා ආපෝ වෙනල්ලා එතන එහෙම ඒ කර්මනේ ඉන්න කියලා තීන්දුවක් ගන්න එපා. ඒ කර්මනේ කියන්නේ වෙන අරමුණ නැත්තම් මේකේ ඉන්නවා. ඊගාට සද්ද ආන සද්දට ගියා. සද්දට කියන්නේ සද්දයක් නුඹව දන්නවා ආපහු එනවා ඔය තමන්ට සද්ද ගියාට පස්සේ දැන් එල්ලෙන්න වෙලක් නැහැ නේ. අර පරණ වෙලේ එල්ලෙනවා. එහෙම කිව්වම තේරෙනවද? එහෙම තමයි කරන්නේ සෝමසාර. ඉතින් මහසීජයඩෝ කියලා තියෙනවා ප්‍රයිමරි ඔබ්ජෙක්ට් එකක්. මූල කර්මස්ථානයක් ඕන වෙන්නේ වින අරමුණ නැති වෙලාවට විතරයි. දින අරමුණ ප්‍රසිද්ධ නැහැ. ඒක බලන්න. ඒක ඉතින් මම ඉල්ලලා ගත්ත එකක් නෙමෙයි. මේක ආපු එක නේ. ඒක කිසි දෝෂයක් නැහැ. මම ඉන්නේ සද්දක බව දන්නවා. මම ඉන්නේ වේදනාවක දන්නවා. ඒව මට ලැබිච්ච දෙන්නේ. ඒව නතර වෙන්න හදන්න කිය ගමන් ඔන්න නඩු. ඔන්න යුද්ධ. එහෙම මොනවාක්වත් නැහැ. මොනවාක දැම්ම මොකද කරන්න කියලා ඇහුවොත් විතර කියන්නේ මම දැන් මෙතෙන්ද වරේ. ඊටම ඔබ හැබෑනි වහන. ඒක තමයි අම්මගේ ඩොක්ක. ඒකට වරේ. එහෙම නැත්නම් සද්දයක් තියෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. යන්න ඕන තැන දන්නවා. එයා ඉතින් අපිට දී ඇති දෙයක් නේ. ගත්ත දෙයක් නෙවෙයිනේ. ආන්නේ විදිහට මේ ස්වභාවික වරණේ ස්වභාවික නැචරල් අන්ෆෝල්ඩින් එකට යන්න දුන්නාම ටෙන්ෂන් එකක් එන්න දෙයක් නැහැ. ඒකට කියන්නේ ඒකට ටෙන්ෂන් දෙන්නේ නැතුව කොහොමද? මොකේදද? සද්දෙට හරි පිළිලට හරි නෑ ඒකෙදි අපිට ඇටෙන්ෂන් ගන්න ඕන නොගන්න දෙයක් නෑ ඔබ්ජෙක්ට් එකේ තියෙන ප්‍රමුඛතාවය අනුව ඒකේ තියෙන බරපතලකම අනුව ඇටෙන්ෂන් එක යනවා අපි දැනගන්න ඉන්නේ මගේ හිතේ මට ඕන තැනට සලා ගන්න පුළුවන් නෙවෙයි ඒකේ කොන්සිකුවන්ස් අනුව කොමිනන්ස් අනුව ඒ ඇටෙන්ෂන් එක යනවා. ඒ ඇටෙන්ෂන් එක ගියා ඉච්චරයි. ඉතින් යට හැමදාම ඉන්න බෑනේ ඒක පුතේන්සේ දන්නවනේ. ඊට පස්සේ කොහෙද යන්නේ කියලා අහුවා තාම ප්‍රයිමරි ප්‍රයිමරි ඕකේ. ගෙදරවල. එතකොට හරියටම දැනගන්න ඕනේ ඔබ්ජෙක්ට් එක නැත්තම් කොහෙද එන්නේ කියලා. ඒක තමයි අරසාව කියන්නේ. ඒක දන්නේ නැත්තම් බුදුහාමර කියනවා මට කරන්න දෙයක් නැහැ. ඔබ්ජෙක්ට් එක නැති වෙනකොට කොහෙද එන්නේ කියලා දන්නේ නැත්තම් අනාතයි අසරණයි. ඒකයි අපි ප්‍රයිමරි ඔබ්ජෙක්ට් කියලා ඉස්සරහින් තියන්නේ. ඒ සත්‍ය මීරසන නැතන්දී Tamanda රුචිකත්වයක් නමනාපගතයක් තියෙනවනේ. ඒකත් ඔබ්ජෙක්ට් එකක්. ඒ Tamanda ඇති වෙච්ච අමනාපයෝ මනාපයෝ අමනාපය ඒකත් ආගන්තුකමුත් එක්නේ. අද්දෙට සම්බන්ධ උච්චක හැබෑව. ඒකයි සද්‍යාව ඒක නැදකින් ඔබ තංකිව ඉවරයි. ඒක හිතින් නෑ දිගට. ඒක බුදුජානසික දන්න නිසායි කියන්නේ ඒ නොමනාදී අයින් කරන්න කියොත් විතරක් ඒක ස්ටැගරින් ඉඳී හිටිනවා. අයින් කරන්න උත්සාහ කරපු ගමන් හරියට නොමනාකමට ගෙට ගත්තා වගේ තමයි. නොමනාකම දැනගෙන හිටියොත් එමේ කේ මේක නැති වෙලා යනවා. කිසිම දෙයක් මේ ලෝකේ එමේ ස්ථිරතර දේවල් නැහැ. <coughs> මේ ප්‍රශ්නේම දෙවනි ප්‍රශ්නේ ආනාපාන සති සූත්‍රය අනුව දක්වා ඇති අවස්ථා 16 කවර අවස්ථාවක සිටියේද සෑම නව භාවනා වාරයකදීම පළමු පියවරේ සිට තමා දැනට ගොස් තිබෙන දියුණුම අවස්ථාව දක්වා අනුක්‍රමණයෙන් පියවරෙන් පියවර කළ යුතුද නැත්නම් Taman සිටි පියවරට අදාළ අභ්‍යාසය කළ යුතුදයි දේශනා කරන මෙන් කරන්නේ නම් මැනවි. සමහර වෙලාවට අර හරියට භාවනා පටලවා ගන්න නැතුව කියලා වාඩි වුණොත් වාඩි වෙනකොටම ආනපන සම්පූර්ණයෙන්ම සංසිඳිලා. අට ඕන කරක් වෙන්නේ ආනපානේ බලන්න ඉරියව්වේ හොඳට ඉන්න පුළුවන්. ඒකට ආනපානේ ඕනෙත් නෑ අරමුණු කරන්න. ඉඳගෙන ඉන්න ඉරියව්වෙම යන්න පුළුවන්. ඒ නිසා ඒක මූල කමඨාන උපදේශපන්ති පරියංග බහන අවසානයේ සඳහන් කරලා තිනවා. ඉඳ ගන්නකොටම ආනාපානෙ පේන්නේ නැත්නම් මේකේ මුලමඳ අග බලන්න ඕනේ, දිගියව බලන්න ඕනේ, කොටියව බලන්න ඕනේ කියලා අනිවාර්ය ආනාපානෙ අමෝරාවෙන් ගන්න යන්න එපා. දැන් තමන් ඉන්නේ හොඳටම තැම්පත් වෙලා ඉන්න තැනක. ඉරියව්ව හොඳට පේනවනම් එතනින්ම පටන් ගන්න එතනින්ම ඉවර කරන්න පුළුවන්. ඒකට යන්න බැරි නම් තමයි ආනාපානෙ පේනවනම් තමයි ඒක දඩමීම කරගන්නේ. ඒක අරමුණක් කරගන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස උදේ සක්මන් කරන විට වම් පාදයේ හා දකුණු පාදයේ ස්පර්ශය මෙනෙහි කිරීමකින් තොරව හොඳින් වැටහුණි. එනම් වම් පාදයේ ඔසවනකොට බිම තබනකොටත් දකුණු පාදයේ ඔසවනකොට බිම තබනකොටත් වශයෙන්ි. තවද වම් පාදයේ ඔසවා බිම තබා දකුණු පාදයේ ඔසවන විට ලොකු හිස් බවක් දැනෙන පරතරයේ වැඩි බවක් දැනෙන සක්මණෙන් පසුව ආනාපානයට ගිය විට වෙනදාට වඩා ආස්වාසය හා ප්‍රස්වාසය දිහා බලා සිටීමට හැකි විය. වරණකල තියෙන සිතිවිලි වේදනා ශබ්ද තිබුණත් ආනාපානය සියුම් වී දැනි නැති වී ගිය බවක් දැනින. ස්වාමින් වහන්සේ සක්මණේදී දැනුණ ඒ හිස් බව පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. නිකන් උපමාවක් විදිහට කියන්න පුළුවන්. කුම්මං වෙලාවක හරි පාන්දරකාරී අපි යන පාරේ ලණු කෑල්ලක් පැටලා තියෙනවා නැත්නම් මුලක් තියෙනවා කියලා හිතිලා ඈතින්ල බැලුවොත් පේන එක ස්ථිරව මෙහෙම මුලක් තියෙනවා නැත්නම් ලණු කෑල්ලක් පැටලා තියෙන සර්පෙක් ඉන්නවා කියලා හිතමු. ළඟට ගිහිල්ලා බැලුවොත් එහෙම <clears throat> නෑ මේ ස්ථිර වේතන තියෙන එකක් නෙවෙයි. ඒ නලියන ගතියක් පේන තියෙනවා. තව ළඟ වෙලා බැලුවොත් අපි හිතමු කූඹි වෙලක් යන්නේ කියලා. ඈතින්ද බලනකොට පේන්නේ හරියටම එක සීරුවට අඳපු රේඛාවක් වගේ නම ළඟට ගිහිල්ලා බලන්න වෙනවා කූඹියක් ගියාට පස්සේ ස්ථානක් තියෙනවා ආයෙ කූඹියක් එනවා ආයෙ ස්ථානක් තියෙනවා ඈත ඉල්ල බලනකොට හිස්තන පේන්නේ නැහැ ළඟට ගිහිල්ලා බැලුවොත් කූඹියට ගන්න අඩුයි හිස්තන වැඩි ඒ මොකද ලං වෙලා බලනකොට මේ කාපට් එක දිහා බැලුවොත් මේක යායට නෙපේ නමුත් හිස්තන මේ මයික් මේකට දාලා බලන්න ලොක් කරලා බලන කණ්ණාඩියකට මේක මේ තන්තු ටිකක් නේ තියෙන්නේ එක එකක් එක එකක් වෙන් කරලා බැලුවට පස්සේ මෙතන විශාල හිස්තනක් තියෙනවා ඒකටම අවධානය යොමු කරලා මේක මැග්නිෆයි කරලා බැලුවොත් මේක හිස්තන තමයි මේ සුඛභෝගීත්වය ඇති කරලා දීලා තියෙන තන්තුව නෙවෙයි. ඉතින් ඒ හිස්තන පේන්නේයි කියලා අහුවොත් මොකද කියන්න තියෙන්නේ? බලපු නිසා තමයි පේන්නේ. බැලුවේ නැත්තම් පේන්නේ නැහැ. අපි දෙයක් දිහා පසු පිටින් බලලා අතහැරියොත් ඒක ඝන බහල ඒකකයක් වශයෙන් පේන්නේ. ඕනම දෙයක් මයික්‍රොස්කෝප් එකට දාලා බැලුවොත් මල්ලි ඇම්ප්ලිෆයි කරලා බැලුවොත් ඒක අංශු ගොඩක් එකතු වෙලා හැදිලා තියෙන අංශු හැම දෙයක් අතරම අවකාශයක් තියෙනවා. ඒ බුරු පණ්ඩිසානස කියනවා ටීවී එකක ඩොට්ස් අද්දකොට බලන්න. ඒක වර්ගාංගලක් ඇතුළේ ඩොට්ස් IC ගානතු කොහෙද ගානක් තියෙන මට මතක නැහැ. ඒ ඩොට්ස් එක කවදාවත් හැප්පෙනවද කියලා බලන්න කියනවා. කවදාවත් හැප්පෙන්නේ මෙච්චර ඝන බහල වෙලා ආවත් හැප්පෙන්නේ නැත්නම් මොකද එකක් ඇවිල්ලා තප්පර ගානට පස්සේ තමයි අනිත් එකේ. ඒ වගේම දෙකක් අතර හැම වෙලාවෙම ස්පේස් එකක් තියෙනවා. මෙච්චර ගොඩක් ඩොට්සාවට කවදාකවත් හැප්පෙන්නේ නැහැ. ඒ නිසා හැම තැනම වටේ පරිච්ඡින්න අවකාශයක් තියෙනවා. අපිට අපිට අවකාශය පේන්නේ අපිට පේන්නේ ඩොට්ස් ගොඩක්. මොකද ඩොට්ස් ගොඩ හැප්පෙන්නේ නැහැ කියලා කියන්නේ කාල පරාසයක් තියෙනවා, දේශ පරාසයක් තියෙනවා. ඒ අනුව බැලුවොත් එම් පේන්න තියෙන්නේ මේකේ ඩොට් එක කියලා පෙන්වන්න තියෙන ඇහි මායාවක් විතරයි. මේ හිස් තැනක නලියන අංශු ගොඩක් මේකේ තියෙන්නේ. ඉතින් විද්‍යාවෙන් නම් පෙළලා තියෙන්නේ අංශු ටික එකතු කරලා ගත්තොත් 104ක්වත් නැහැ. මැටර් එක උගක් තියෙන්නේ ඩාර්ක් මැටර් නැත්නම් ඩාර්ක් එනර්ජි. අර මැටර් එකට තමයි යවේ සෙන්සර්ස් වැඩ කරන්නේ. හිස්තන දකින්නේ අපි. අපේ සෙන්සර්ස් හැදිලා තියෙන්නේ ආස්තිකත්වය බලන්න. ආස්තිකත්වය බලන්නේ නාස්තික බැලීම අපි අවමංගල්‍යයක් විදිහට සලකලා තියෙනවා. හූනියමක් විදිහට සලකලා තියෙනවා. අභාග්‍ය සම්පන්න දෙයක් විදිහට සලකලා බලලා තියෙනවා. බුදුරජාණන්සේට ආගමික වටිනාකමක් දීලා සද්ධාාවක් ඇති කරලා මේක ෆිලොසොෆි එකක් හදලා කියනවා ඔය අංශුව බලලා අංශු දෙකක් මැද තියෙන ස්ථන පොඩ්ඩක් බලපන්. බලනකොට පේනවා. පේනකොට ඒක බය වෙන්න එපා. වලන්ති හදා ගන්න එපා. වමනේ ඇති කර ගන්න එපා. තීදීනස ගන්න හදන්න එපා. ওই ස්ථන දිහා බලනකොට මේ පෙනුනේ ඇයි කියලා අහන්නේ. ඇයි මේ වෙන්නේ කියලාද බැලුවොත් පේනවා. ඒක තමයි විපස්සනාවේ නෝම් එක. බලන්නේ නැත්තම් පේන්නේ. ඈතින් බැලුවොත් පේන්නේ. හොඳට ලංකල් බලන්න හැම තැනකම ওই ગેප් එක තියෙනවා. හිස්තැන තියෙනවා. ඉතින් මයින්ඩ් යෝ ගැප් කියලා කියන්නේ අර ට්‍රේන් එකේ ටියුබ් එක යනකොට කකුල ගියොත් එහෙම විනාශයි. ගැප් එක නැත්තම් කෝච් එකට ප්ලැට්ෆෝම් එකට දුවන්න බෑනේ. ඉතින් ඕක යාර මට පැද්දෙනකොට කකුල සිප්පුණොත් එහෙම ගියා. ඒ නිසා mind your gap mind your gap කියලා කියන්නේ. ඈ මයින්ඩ් ගැප්. මයින්ඩ් ගැප්. දැන් අපි සංසාරේ යන්නේ ගැප් එක අමතක කරලා. එක එක යායට තියෙන එකක් කියලා නෑ. ඉතින් කකුල ගිය දවසට ඔන්න එදාටයි තේරෙන්නේ කෝච් එක කියන්නේ බරපතල දෙයක් කියලා. ගරුතර ස්වාමින් වහන්ස අවසරයි. ඔබ වහන්සේගේ ධර්ම දේශනා අසමින් මේ සංසාර දුකින් ගැලවීමට කටයුතු කරන්නෙක්මි. සක්මන් භාවනාව කරන විට පළමුව වම දකුණ වශයෙන් මෙනෙහි කරගෙන යන විට পায় පොළවට තදට දැනුණ හැටි ඔසමේ විට සැහැල්ලු ගතියත් හොඳින් වැටහේ. ටික වේලාවකින් මෙනෙහි කිරීමකින් තොරව වැටහීම පමණක් දැනෙන අතර ඉබේටම යන බවද දැනේ. ඉබේටම යන විට ඒ අවස්ථාවේදී කෙලෙස් නැති බව හිතෙයි. මෙසේ හිතට වැටීම හිත පිටියාමක් දැයි දැන දැනගනු කැමැත්තෙමි. කරුණාවෙන් මෙය පහදා දෙන සේක්වා. ඒ පළවෙනි ප්‍රශ්නේ. ඒ කියන්නේ මම නැති කරන්න කටයුතු කරනවා මම ප්‍රශ්නයක් මාර්ගයෙන් විචක්ෂණ බුද්ධිය මාර්ගයෙන් ධම්ම විචේ මාර්ගයෙන් ඔලූසන. ඒක දැනගන්න ඕනේ යාට රිදිලා නිසායි යා කොහෙන් හරි ආය තාම self proposal එක දාගෙන ඉන්න හදන්නේ දැන් මෙතන කෙලෙස් අඩුත් දන්නේ නැහනේ ප්‍රතිපදාවේ ඉන්නේ දන්නේ නැහනේ මේක සමතේද දන්නේ නැහනේ මේක විපස්සනාද දන්නේ නැහැ කියලා හිමීට උඩ පෙරකව දාගෙන එනවා ඒ කියන්නේ නෑ බබාට බාපට වෙලා නැහැ බාප කොට ඉන්නවා අපි වැඩේ කරගන්නම් කියලා යා මමත් නෙවෙයි මගේත් නෙවෙයි කියලා පැත්තක තියලා සක්මන කරගෙන යන්න ත්‍රිවිලර් කාර්ය දාලා යන දැවිල්ල දැකලා තියෙනවා ආ නේද මම ගලදරන ඔක්කොම පාර ඉල්ලගෙන හෝන් ගහගෙන ඌට යන්න බෑනේ කවුරු පොඩ කකුල් දෙක දිග ඇරිය දැක්කම මැදින් දැම්ම ගියා අර මනස වටපිට බලනකොට ගිහිල්ලා ඉවරයි. අපි එමුනේ අර හැම ප්‍රශ්නෙටම උත්තර දීගෙන මේ හිත දෙන හැම ලණුවක්ම කාගෙන හැම ඒ උත්තර දෙන්න ගියාම අන්තිමට මාර්යා හොලොප් පොලොප් පොලොප් පොලොප් කාලා hina වෙනවා දෙන හැම ලණුවම කනවා. දෙන හැම පෙරක දෝරකම කනවා. මොකද මේ හිත කැමති නෑ ඉබේ වෙනවා දකින්න. ඒකට එයාට තැනක් නෑනේ. එයා එයා නලිෆයි වෙගෙන යන්නේ. එයාගේ මේ නැති වෙගෙන යන්නේ මේක ඉතින් ඒක නිසා එයා කැමති නැහැ. ඉතින් ඒකට එයා নানা ආකාර විදිහට ප්‍රශ්න කරනවා. ඒතොර දැනගන්න ඕනේ මේ මෙයාට කෙනහිලා තියෙන්නේ ප්‍රතිපදාව හරියාගෙන ඉන්නේ කෙලෙස් අඩු වෙගෙන යන්නේ. ඒ නිසා මෙයා මේ මොනවද කියන්නේ විශාල බංගයෝජනා කියනවා. එක එක මොෂන් ගෙනත් දාන්න හදනවා. අපි දැනගන්න ඕනේ හොඳ හොඳ අපි ඒක ගන්නව ගන්න ඕක ඊගා සෙෂන් එකේ පළවෙනියට ගන්න ඕක පොඩ්ඩක් ඉන්නකෝ අපි ඒතරදට ගියා. එහෙම දැනතු ඔය හැම තර්කයකටම විතර්කයට උත්තර දෙන්න ගියත් පටන් ගත්තොත් කද්දාකවත් ප්‍රශ්න විසඳලා ඉවර කරන්න බෑ. දෙවැනි ප්‍රශ්නය පරියංකේදී හිත තැම්පත් වීම නොඑක් විට ඉක්මනින් සිදුවේ. සමහර දිනවල අත උඩට ගැස්සේ. ඊයේ මුළු ඇඟම නලියන්නට විය. මේ සියල්ල වෙන කෙනෙක් බලා සිටින විදිහට සිටිය හැක. මෙසේ සිටීමද උපේක්ෂාව කියන්නේ. තෙරුවන් සරණයි. ඇත්තට මේක උපේක්ෂාව නෙවෙයි තවුගා ඒ විදිහට යන්න ඕනේ. මේවා ඒ උපේක්ෂාවට සූදානම් කරන මූලික පුංචි අභ්‍යාස ටික. මේ දෙක වෙන දෙයක් නම් වෙන්න දෙන්න. මේකකට සාධාරණීකරණ අහන්න යන්නද ඇයි කියලා අහන්න යන්නත් එපා. එතකොට වෙන්නේ ඔය ස්වභාවික අන්ෆෝල්ඩින් එක නිකන් දිගෑරීම නතර වෙනවා. ඒ නිසා හේතු කාරණා දැක්වීමක් ඕනේ නැහැ. මේක ඇත්තනම් වෙන්නේ ප්‍රත්‍යක්ෂේ නම් ඒකට ඉඩ දෙනකොට ඉස්සරහට ප්‍රේක්ෂාව කියන එක ඇසිබිලේට් කරලා වෙවි එනවා. ගරු ස්වාමින් වහන්සේ ප්‍රශ්නය කොටස් හතරක් යටතේ ගොනු වෙලා තියෙනවා. පළවෙනි එක මා මාගේ තවත් අද්දෙක් මේ මාගේ තවත් අද්දෙකීම් කිහිපයකි. දෙවැනි එක ඊයේ ඊයේ සවස සක්මන් භාවනාවේ යෙදෙන විට අසල තිබූ පඳුරක මල් දැක ලස්සන මලක් යන සංඥාව ගතිමි. ඒ සමගම එහි පාට සහ අනෙක් ගසේ මල්වල පාටද දැලිමි. එවිට සියල්ල කෙලස් බව මතක් විය. බුදුරජාණන් වහන්සේ බාහ්‍ය තවසාර දුන් දෙත්තේ දෙට්ට මන්තං ගාතාව සීපත් වී සියල්ල මල් දෙස දකින්නත් එතනින් නවතින් නවතින්නත් ඉන්පසු සියල්ල අනිත්‍ය දෙස බලන්නත් විය. දැන් මල්ගස කොළ දුටුවත් දිත්තේ දිට්ටමන්තං පමණින් නැවතීමට පුරුදු විය. අංක 3 ඔබ වහන්සේ අනුශාසනා කරන ඒ මොහොතට ලද දෙයින් සතුටු වන්න යන්න මට අවබෝධ වූයේ මෙසේය. සිටින ඉරියව්වෙන් සෑහීමකටපත් වී අදුක්කම සුඛයෙන් ඒ දෙස බලා සිටින විට ඉරියව්ව මාරු කිරීමට ඇතිවන උවමනාව බොහෝ දුරට මගහරවාගත හැකි විය. එසේම සිතෙහි පවතින එම අවස්ථාවන් සතුටු වී එයද අදුක්කම සුඛ වශයෙන් බලා බලන විට සිතිවිලි පැමිණීමද එසේ පැමිණියහොත් එය වර්තමානයේට ද්වේෂ කිරීමක් ලෙසත් හඳුනා ගතිමි. අංක 4 ඔබ වහන්සේගෙන් උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. මේක ඇත්තට මේ ඔක්කොම මේ සඳහන් කරලා තියෙන විදිහටම නෙවෙයි සිද්ධ වෙන්නේ. නමුත් වැඩක් වෙන්න පටන් අරන් තියෙනවා කියලා කියන්නේ. ඒ නිසා මේ විතර දිගට කරගෙන යන්න ditthi ditta මට්ටම් කියන එක නුනාට මෙතන විඤ්ඤාතේ විඤ්ඤාත මට්ටම් වෙලා නැහැ කල්පනාව යනවා. ඒ නිසා යම් යම් ක්‍රම වලින් අපි ඉස්සරහට ගිහලා තිබුණා යම් යම් ක්‍රම වලින් අහුවෙලා තියෙනවා. මේක දිගට matter of time ගොඩාක් කල් කරනකොට තමයි ශිල්පීය ඥානෙ එන්න පටන් අරගන්නේ. නිසා ඩිරෙක්ෂන් එක හරි. හැබැයි 100%ක් හරි කියලා කියන්න බෑ. ඒ නිසා හුඟක් කල් මෙහෙම කරනකොට හරි පාරට නැත්තම් නිවැරදි පැත්තට වැටෙන ගතිය වැඩි වෙනවා. සමහරවිට විඤ්ඤාතේ විඤ්ඤාත මට්ටම් මේ කල්පනා කරගෙන ඉන්නේ මේක හදියා බැලන එක නෙවෙයි දැන් කරන්නේ කල්පනා කරන එක. මේ බාහියට මෙහෙම කිව්වා මමත් මෙහෙම කරා මට දැන් ඕ වෙනවා කියන එක තමයි මේ ලකුණු දීගෙන තියෙන්නේ. ඒතර මේ මනසනේ වැඩ කරන්නේ. ඒතකොට තමන් බලන්නේ නැතුනට හිත දිගට දිගට දිගට දිගට යනවා. ගරු ස්වාමීන් වහන්ස පහත දැක්වෙන්නේ මාගේ භාවනාවේ අත්දැකීම් කිහිපයකි. උදාසන භාවනාවේ සිත සියුම් වී වේදනාත් මැද සතියෙන් සිටිමි. හුස්ම රැල්ල සියුම් වී තිබෙනි. ක්‍රමයෙන් ඉදිරියට ගිය මා කිසිත් නැති ස්ථානයකට පැමිණීමි. එතනදී මා එතන නතර වූ අතර මගේ සිත ශක්තියක් බවට පත් වී එම හිස්තන අතර තිබූ සෙසු ශක්තියන් සමග එක් වී උඩට උඩට යන ආකාරය අත්දැකිමි. එසේ ටික වේලාවක් සිටින විට එක් තැනකින් කිසියම් සුදු පැහැති ගුලියක් මතුවී හාත්පසම සුදු පැහැයට පත්විය. මමද එතන ඇති නැති තත්වයකට පත් වුනිමි. එක්වරම සිතට මතක් වූයේ කරණීයමෙත් සූත්‍රයේ උද්දං අජෝත කිරියංච සිත අවත්‍යාන පදේ අවසාන පදේ දක්වා ගාථා ටිකයි. එය සිහි කරමින් සිටින විට යේකේචපාන භූතත්ති සිට එම ගාථා දෙක සිහි සිහි ඌයෙමි. සිතින් ටික වේලාවක් එම ගාථාවන් සිහි කරමින් සිටියෙමි. කිසිම වේදනාවක් හෝ සිතවිල්ලක් මතු ඌයේ නැත. සිත ඊතා සියුම් ප්‍රීතියකින් පිරී තිබිනි. ටික වේලාවකින් එම తত্ত্বය නැති වූ අතර ඉන්පසුව සියුම් හුස්ම රැල්ල දෙස බලමින් ප්‍රීතියෙන් සුඛයෙන් සිටියෙමි. දහවල් භාවනාවේ යෙදෙන විට හුස්ම රැල්ල සියුම් වී වේදනාවත් සමගින් සිටින විට එක්වරම ශරීරයේ ක්‍රමයෙන් පිලිස්සෙමින් ෂෙවී යන අයුරු දුටුවෙමි. කිහිප වරක් එය සිදුවන විට සිතට ගෝයන්කා මධ්‍යස්ථානයේ කියා දෙන උදය වය ක්‍රමය එක් වී ක්‍රමයෙන් මුළු ශරීරයම වයවන ආකාරයේ බලමින් සිටීමි. මේ මාගේ සුපුරුදු අත්දැකීමකි. ගරු ස්වාමින් වහන්ස හුස්ම රැල්ල සියු වී සතියෙන් ඒ දෙස බලා සිටීම සම්මා සතිය යයි සිටීම නිවැරදිද එසේම සිතට මෙම විවිධ රූප தত্ত্ব මතුවී පෙනීම සමාධි தত্ত্ব යටතේ සිදුවන්නක් යයි සිටීම නිවැරදිද ගෞරවයෙන් උපදෙස් බලාපොරොත්තු වෙමි ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් සුව ලබත්වා මේකේදී ඇත්තටම මේ සම්මා සතිය මේ සම්මා සමාධිය කියලා ගන්න යන්නේ අමාරුයි. ඒ රූප රූප සංඥා බවට පත්‍යගෙන යනකොට ওই විවිධාකාර නංවනම් අපිට දෙන්න හිතෙනවා එකක්වත් තාම පටල වෙලා නැහැ, අවක්ෂේප වෙලා නැහැ. තාම තියෙන්නේ මේ tempat වෙමින්, මිදෙමින්. ඒ නිසා ඒක දිගට යන්න අරින්න ඕනේ. ඇත්තටම මිදුනට පස්සේ නංවනම් ඕනේ නැහැ. නංවනම් ඕනේ කරන්නේ අඩන අර්ධ ඥානය තියෙනකොට තමයි. මේ නම්බුකාරකම් ඔක්කොම ඔන්නලා තියෙන්නේ බාගෙට තැම්බෙන වෙලාවේ තමයි. හොඳට ඔක තැම්බෙන්න වෙන්න. එතකොට ඒක නම් වණන් වලින් අවශ්‍ය නැහැ. Tamante ඒකේ බුද්ධිය ලැබෙන නිසා හොඳ වැඩක් වෙන්නේ. නමුත් මේක නම් වණන් දීමේ ලේබල් කිරීමේ වැඩේට ඇඟිලි ගහන්න එපා. ඇඟිලි ගහන එක දෝෂයක් නෙමෙයි එහෙම හිතෙනවා. මොකද ඇඟිලි ගහන්න නැතුව වෙන දෙයකට වෙන්න අරින්න quality will speak itself. advertisement ඕන කරන්නේ නැහැ. ඕන කරන්නේ තාම වැඩේ ඉවර නැති නිසා. ගරු ස්වාමින් වහන්ස කරුණාකර කියලා දෙන්න ඇයි කප්පියන් කරන්නේ කියලා. එය කොහොමද අපි ගිහියන් වශයෙන් කළ යුත්තේ? මොන වගේ කෑමද පළතුරුද එය කරන්නේ? තෙරුවන් පිහිට. ඒක උපසම්පදා වුණාට පස්සේ නම් කියලා දෙනවා. ඉතින් කාටරි පැවිදෙන්න ඕන නම් අපි ඒක ඉතල සාමාන්‍යයෙන් බණ දාන වලට කියලා අවුරුද්දක් පුරුදු කරලා ඊට පස්සේ උපසම්පදා වෙනකොට පරීක්ෂණයක් තියලා ඒක හරියට උත්තර දුන්නොත් පාස් කරලා උපසම්පදා කරන්න නැත්තම් කරන්නේ. ගිහියන්ට මොකක් කප්පියන් කරන්න ඕනේ නැහැ. කියන්න ඕන ටික කියලා දීලා තියෙනවා. පැහැය වෙන්න හදන්න නැතුව දන්න ටිකත් ඒක කරගෙන යන්න. ඊට කැපකාරයෝ අපි කප්පියම් කරලා ගන්නවා. කැපකාරයක් වෙන්න ඕන නම් හෝ පැවිදි වෙන්න ඕන නම් ඒකට වෙනම අභ්‍යාස පන්තියක් තියෙනවා. ඒක කරලා දෙන්න. ඒ කියන්නේ ප්‍රශ්න ඉවරයි කියන එකද? තව එකක් තියෙනවා. වචන මාරු. Yesterday you said that quantum physics can prove that living creatures are reborn after death. in uh, in his book uh, in his book dr um, Bram. Bram when uh, gives death of his um, pattern past life Doctor Dan Brown, da, Dan Brown වෙන්නේ. මම දන්නේ. no, no, Brown, death of his uh, patterns past living Li- Lies. lives. These patterns uh, under P- PT, PTT, ENTS, patterns. patterns, Wetlands. pattern, pattern, pattern, pattern past then. This ඒ වචනේම තමයි. this pattern under hypothesis and some under Dr. Uh, Wells's meditation uh, techniques gave uh, detailed descriptions of even clothes they clothes worn. they are worn in their past uh, lives. Some even started um, how they how they were killed hmm. or badly injured. Um, and and as, as a result, result had various had, had various uh, problems in the uh, present lives. Do these cause uh, case studies add further proof to our belief about rebirth, or would these studies be considered as mere hearsay. These things are not being tested and verified. And uh, some people give very detailed accounts, but no one can verify it. So therefore, they are just theses. Uh, we have a colossal amount of knowledge now, near-death experience and past life experience. So it's for the first time they are publishing. Earlier they are not publishing even. Uh, very difficult to say whether it's a proven fact or whether it's, a, it's evidences are in verified, it was impossible to verify. So therefore, coming at a rate, so it is uh, giving no any negative, no any positive inputs. Uh, it's in a transitional period, very difficult to state yes or no. දැප්තරයි 20 වෙනකන් කාලය අරන් තිනවා පැය විනාඩි 20ක් වැඩිපුර අරන් තිනවා ඒ නිසා අපි විනාඩි 40ක් විතර කාලයක් ගන්නතොත් දැන් 35 35 ගන්න වෙනවා. 35ක් walking 35ක් sitting. ඒ කියන්නේ අපි හතරට පහක් වෙනකන් සක්මන් කරලා 4යි 30 වෙනකන් භාවනා කරනවා. පරියංග භාවනා කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම කුරෝ